සුනියාදෙන් මහත්මයා මම මේ අවුරුදු 5කට වඩා වැඩි කාලයක් ධර්මදේශනා අහලා විදර්ශනා සමත විදර්ශනා භාවනාවල් වල යෙදුණා. ඉතින් හරි ගැටලු තිබුණා ඒ තැන්වල. ඊට පස්සේ මම ඔබ වහන්සේගේ දේශනා අහන්න වුණා මගේ යාළුවෙක්ගේ මගින්. ඒ මට යුවා යා ඇත්තටම මේ දේශනාවක්. එතන ඉඳලා මම දිගටම මම ඇහුවා ඇහුවා දිගටම අහන අහන සැරේට මට හැම දෙයක් විච්ච ගැටලු මට හිතුණා විසඳු නැහැ කියලා මං ඉතින් වහන්සේට මගේ නමස්කාරය කරනවා මේ ඉතින් මේ වෙලාවේදී මම ඔබ වහන්සේට මම දක්ෂින අවස්ථාව මට තේනදී කියන්නම් සරණන්සේ මම මුල්ම කොවිඩ් මුල්ම ආපු කාලේ තමයි මට ඒකට ගොඩාම නිදහස ආවේ ගොඩාම මම බන මේ අහන ගමන් මාර්ගයේ වැඩුවා ඒ වෙලාවේදී ඇත්තටම සංඝාංශේ මම දකිනවා මේ සිත්තේන නියතිය වෙන කියන වගේ හිතින්නේද මේ ලෝකේ හැදෙන්නේ මේ බලාගෙන ඉන්නකොට මට දැන් අපි හිතමු මලක් කියලා මල දිහා බලාගෙන ඉන්නකොට මට පේනවා මේකේ වර්ණ සටහන ඒ වර්ණය නිසා මගේ හිතේ ඒතකොට රූපය නිසා මගේ හිතේ ඇති වෙනවා මේකට වේදනා සංකාර කියන ටික ඒ ටික එකතු කරලා ගැට ගහලා තමයි විඥාණයෙන් මට එන්න මලක් පෙන්වන්නේ ඇත්තටම ඒ පේන්නේ සාමාන්‍යයෙන් පු탁ජන ස්වභාවය දිගටම දෙක දෙක ඉන්නකොට තමයි ඔය මම සංකාර ඔය ස්කන්ධ පහින් මේ ලෝකය දකින්න බව දැක්කේ ඊට පස්සේ මම දකින්නකොට හැමතිස්සෙම නෙවෙයි මට ඒක මට අංගාල මතක් වෙනවා මේ එළිය මලක් නැහනේ මේ හිතේනේ එතකොට මම හැබැයි මම දැක්කා රූපය කියන්නේ ප්‍රතිබිම්බයක් කියලා පස්සේ මම අවබෝධ කරගත්තා රූපේ දෙයක් නැහැ රූපයත් සිතක් නාමයේ අපිට ඇති වෙන ටිකක් සිතක් කියලා. එතකොට මේ සිතේ මගේ සිතේ හිතන තැන අර එළියේ පේන මල නැහැ නේද? ඒ වහන්සේගේ දේශනාවලින් තමයි මම ගැඹුරු දිහාගෙන මේ බොහෝ මාස තුනක වගේ කාලයක තමයි ඒක අත්දැකිය උනේ. එතකොට මම දකින මේ පේන තැන තියෙන මල මගේ සිතේ නැහැ නේද? ඊපස්සේ මම බලන්න ගත්තා පේන ඒ හිතන තැන. ඇත්තටම සිතක් කියලා එකක් නැහැ නේ මොහොතේම හටගන්න වහන්සේ අර කියා දෙනා වගේ ඒ හිපස්සිකයි. තමා තුලින් බැලුවොත් ඇත්තටම මට මගේ හිත ඇතුලේ එළිය පේන මල නැහැ. ඒ මල පිළිබඳව මට තියෙන සිතුවිලි ටික. ඒ සිතුවිලි තේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මම දකින්න ඒක අකාලිකයි. ඉතින් එහෙම ওই ධර්ම ගුණ හිත හිත මම එළිය බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට සමහර මම ස්පියාගෙන මම ගොඩාක් රැට මේ විදර්ශනා කරපු කෙනෙක්. කිසිම පුද්ගලයෙක් නැති තැනක මම ගිහින් ගිහින් ආනපානය මම ගොඩාක් වඩනවා. එතකොට මට මුලදී සංහංශ මට ආනපානයේ හිත හිත වැදුවේ. ඊට පස්සේ මම හිතුවා ඒකත් සංඛාරයක් නේද? ඊට පස්සේ මම එහෙම දකින්නේ නැහැ. මගේ සිතේ හට ගැනීමේ උදේවය දැක දැක ගොඩාක් කලින් දැක්කේ ඉස්සරම මේ හට ගැනීම විතරයි. පස්සේ නිරුද්ධිය දකිනවා. ආයි එහෙම එහෙම දකිනකොට මට ඒක මම නැති වෙලා ගියා. ඒ කියන්නේ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා සිතේ කිසියම් හට ගැනීමක් නැතුව මම හිතනවා ඔබ වහන්සේගේ දේශනාවලට අනුව අර මොහොත පවදිය කියන අවස්ථාවද කියලා එහෙම මම හැබැයි ගොඩ වෙලා ඉඳලා තියෙනවා මොකද ඒක අත්දැකීමක් තියෙන ගොඩක්ම කලින් මේ එහෙම මම මට තේරුන්නේ නැහැ ඒ වෙලාවේ මම දන්නේ නැහැ වැහැලා තියෙනවා මේ රෙදි මම එතන වාල් හිටියේ උඩ බැල්කනි ඒ වටේ තිබිච්ච රෙදි වැටිලා තිබුණා ඒවට දුව ඇවිල්ලා කතා කරනකොට තමයි මම මේ ලෝකෙට ආවේ. එතකොට මම දැක්කා වැහැපිච්චි වැස්සක් වැහැලා රෙදි වැටිලා මම කිසි දෙයක් දන්නේ නැතුව එහෙම මං ඉඳලා තියෙනවා. ඊට පස්සේ තව දවසක එහෙම ඒ පොය දවසක රැ උදේ භාවනා කරනකොට මම ඒ වගේම ගොඩාක් රැහැයි වගේ සත්තු වටේට අර වැහැලා පායන අඬන වෙලාවක්. හැබැයි මට එහෙම මුකුත්ම සද්ද දැනුන්නේ නැහැ. එක සැරේට මට ඇහුණා පාරේ යන ත්‍රිවිල් එකක් මට ඇහුනේ අහසෙන් යනවා වගේ. ඊට පස්සේ මම බැලුවා බලනකොට එහෙම දැනුණා සංඝසේ ආයි මම ওই මදුරු එහෙම කනකොට මට පොඩ්ඩක්වත් දරා ගන්න බෑ ඒක. ඒ වුණාට මම වේදනාව සිහි කරනකොට සිතක් කියලා මට මොකුත්ම කිසිම සතෙක් ඒ කියන්නේ මදුරුව ගොඩක් ඉන්න තැනක ඉඳලා තියෙන මන්ට දැනෙලා නැහැ. ඒ වගේ ඇවිල්ලා දැන් නම් මම සංහසේ මම යන හැම මොහොතෙම යන වේලාවේදී එන වේලාවේදී කනකොට මම දකිනවා ඒ සිත. එතකොට මට සංහසේ ඒ සිත බලනකොට දැන් මම හරීම සියුම් කර කර බලනවා මොන රූපය, පාර වේදනාව, සංඥාව. මම දැන් සංඥාව කියන තැනට එනකොටම මම මම ඒක අඳුනගන්නේ. දැන් ගොඩාක් ඒවා මට එහෙම ඒක එහෙමම නැති වෙලා ගිහලා. ඒ කියන්නේ ඇත්තටම අපිට ඒ ගැන ආසාවක්, රාගයක්, දේශයක් ඇති වෙන්නේ. ඒක කියන අපිට ඇති වුණොත් මේ සංඥාවක් આવොත් එහෙම නැතුවම නැති වෙනවා. තවසරණන්සි මම ගුරුවරියා උගන්වන වෙලාවෙදි දැන් නම් ටික දවසක් යනවා මේ වටේක සරිත පාඩමේ එතනින් එහාට ප්‍රවීන්ගේ වමත් නියමේ කියා දෙන්න අමතක වුණා. කියන්නේ මට මට හිතෙනවා මේ අතීත සංඥා නැද්ද කියලා මට පාඩමේ එතනින් එහාට බෑ කරගන්න. ඊට පස්සේ මම මේ දරුවන්ට කිව්වා පුතා එතන ඉඳලා ලියන්න පුතාලා මම තව චුට්ටකින් එඩිට් කියා දෙන්නම් කියලා මම වාඩි වෙලා මම අච්චුපොත අරගෙන බැලුවාම තමයි සර්ණංශ මට උන පාඩම ආයි මම කියා දුන්නේ දෙන්නලා. ඒ වගේ මට ගොඩක් අමතක වෙන ගතිය කියන්නේ මම ගොඩක් මතක් කරගන්න දැන් මම මොකක් හරි ගන්න කාමරේ තිනවා නම් එවිල්ලා මම මොකටද ආවේ කියලා මම ආයි මතක් කරගන්නවා. මට අර පොඩි චූටි දුරට මට අමතක වෙනවා. ඒ එහෙම ඒ ඒ මොහොත විතරක් ඉන්නවද කියලා මට හිතෙනවා මම හැම දෙයකින්ම සල්ලි මට ළඟදි සිද්ධියක් වුණා. දැන් ඉදා දවල් වෙරදී යනකොට ප්‍රින්සිපල් සර් ඉස්සරහම ඉන්නවා මේ තෙරපි පෙළේ. මම සර්ව දකින්නකොටම සර් මට පිටිපස්ස හරවගත්තා. මම දවල් වෙලා එන නිසාද දන්නේ. ඊට පස්සේ මම වෙන්දනම් මට හිතෙනවා අනේ සර් එහෙමයි කරේම මට කිසි දෙයක් නැහැ. මම හිතුවා ඒක සිත් හතරගෙන නිරුද්ධ වුණා. දැන් නැහැ මම ඒක හිතුවේම නැහැ. ඊළඟ සතුටින් මේ වැඩ කරා. ඊට පස්සේ හරි සැහැල්ලුයි. හැමතිස්සෙම නිකන් කිසිම බරක් නෑ ඔළුවට වෙනද හරියට පොඩි දෙයක් වුණත් කල්පනා කරනවා අඬනවා එයි මන්ට හිමුනේ කියලා හිතනවා එහෙම නෑ සංස් මං සැහැල්ලුවෙන් ඉන්නවා වහන්සේගේ දේශනා විකටෝ ඉතින් අහනවා හරි සනසිල්ලක් මොකද ගැටලු තිබිච්ච ටික සියල්ලම ලිහුණා වගේ මට දැනෙන සංඥාන්තේ තව චූටි දෙයක් කියන වහන්සේට මම මේ දැන් මන්ද කියන ක්‍රියාසිත කියන එක බලන්න මම උත්සාහ කරා එතකොට මට තේරුණා මේ මේ මොකුත් නෑ රූප වේදනා සංඥා සංකාර කියන අතර මේවා නැහැනේ ඒ කියන්නේ රූපය කියන්නේ පෙන පිටක් වේදනාව දිවෙන් බැලුවම එක දෙයකවත් මොකුත් නැහැනේ හරයක් නැහැනේ ඒකෝර අන්නර ක්‍රියාවලිය විතර ඒ වෙන සිද්ධියමයි යනකොට පොළව කියලා හිකුත් නෑ සබගතිය කියලා ඒත් සිත්නේ ඒක නැති ඒ අනේක ක්‍රියාවලියක් කියලා තමයි මම දකින්නේ ඒ සිදුවීම විතරක් කියන්නේ අන්න ඒතර තමයි සරණසි මම කිව්වක් අහගන්න ඕනේ වහන්සේනේ බොහොම හොඳයි. ඇත්තටම ඔබතුමිය එක්තරා දියුණු මට්ටමකින් කටයුතු කරනවා. ඉතින් ඇත්තටම බොහොම හොඳයි මේ දේශනා හොඳින් අහලා තියෙන බව පුත්තු වුණා. මේ හොඳින් ඒ අහලා විතරක් නෙමෙයි ඒ ධර්මේ දරාගෙන තියෙන බව පුත්තු වැටුණා. හොඳින් මෙහෙය කරන බව පුත්තු වැටුණා. ප්‍රායෝගිකව ඒක තමා තුළින් දකින්න උත්සාහ කරන බවක් වැටුණා. එහෙමයි සතුටුයි ඇත්තටම ධර්ම මාර්ගයේ කටයුතු කරන ඔබතුමිය ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙලා ඉන්නවා. ඔබතුමිය ඇත්තටම හොඳ ගමනක් යනවා කියලා අපිට වැටහෙනවා. එහෙමයි සර්. ඉතින් ඇත්තටම මේ පැහැදිලි කරපු කාරණාවල අවස්ථා කීපයක්ම තියෙනවා. ඒ කියන්නේ පැත්තකුත් තියෙනවා, විසෙන්න පැත්තකුත් තියෙනවා. පෙර පුරුදු කරපු දේවල් නිසා සිද්ධ වුණු දේවලුත් තියෙනවා. සමතේ ගොඩක් සමතේ ගොඩක් වඩලා තියෙන බවකුත් වෙනවා. ඒක නිසා විච්ච දේවලුත් වෙනවා. ඒ වගේ හොඳයි ඒත් අපිට නරකක් කියන්න හේතුවක් නැහැ මොකොත්. හැමදේම මාර්ගය තුළ දියුණුවට හේතු වෙනවා කියලා අපිට වැටහුණා. සාදු සාදු. ඉතින් ඔබතුමට විසඳ ගන්නත් කාරණා කීපයක් තියෙන බව වැටහුණා. එහෙමයි සානස්. ඒ තමයි මේ යායුතු මාවත ලිපිනේ හොඳින් පිරිසිදු කර ගන්න ඕන කම්පේ වුණා. එහෙමයි. ඒ කියන්නේ අපි ඇයි එහෙම බලන්නේ කියන එක. අපි ඇයි ඇයි එහෙම බලන්නේ අපි යථාභූත ඥාණයෙන් දකින්නේ ඇයි? අපේ අපේ අපේ අපිට ඕනි මොකක් කරන්නද? හැමදාම දැක දැක ඉන්නද? එහෙම නැත්නම් මේකෙන් මිදෙන්නද? එතන අපිට තේරුණා ඔබතුමීට පැහැදිලි කරන්න ඕනි කියන එක. විනීය ලෝකේ අවිද්‍යාව දෝමනස්ථාන කියනකොට මේ ලෝකේ මිදෙන තැන තමයි දුකෙන් මිදෙන්නේ. එතකොට මේ ලෝකේ ඇත්තක් කරගන්න මෙමෙයි අපි සතර සතිපට්ඨානය වඩන්නේ. ඒ විදිහම තමයි අපි සතර සතිපට්ඨාන කියන වචනේ පාවිච්චි කරනකොට අපි මේ එදිනෙදා සත්‍ය දකින්නවා කියන්නේ සතර සතිපට්ඨානෙම තමයි. එහෙමයි. සත්‍ය කියන්නේ සත්‍ය කියන්නේ සතර සතිපට්ඨානේ විනීය ලෝකේ කියන එකම තමයි සත්‍ය කියන්නේ. ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකින්න එක තමයි සත්‍ය දකින්නවා කියන්නේ. එහෙමයි. එතකොට ලෝකයක් තියෙන තැන තමයි තමනුත් තියෙන්නේ. එහෙමයි. දැන් ලෝකයක් මිදෙන කියන තැන තමන්ගෙනුත් මිදෙන. එහෙමයි. ලෝකය කියලා කියන්නේ තමන් තමන් කියලා කියලා වෙනම කෙනෙක් නැහැ. ලෝකයේ තියෙනවා නම් තමන් ඉන්නවා. ලෝකයේ ප්‍රතිබිම්බයක් තමයි තමන් කියන්නේ. එහෙමයි. අර කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බය වගේ. බාහිරේම ප්‍රතිබිම්බයක් බැලුවහම අපි ආත්ම දෘෂ්ටියකින් හදාගෙන ඉන්න දෘෂ්ටියක්. ඒ කියන්නේ පොත තියෙනවා නම් තමයි තමනුත් ඉන්නේ. පොතෙන්තර මමෙක් නෑ. ඒක හරියටම හරි. ඒ කියන්නේ පොතක් නැති වෙනවා කියන්නේ පොතක් නැති වෙනකොට ඇත්තටම පොත දකින කෙනෙකුත් එහෙනම් නෑ. එතන ඒ සිද්ධියෙන් එතනම හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධ නිරුද්ධති වෙනවා. පොත කියන ඒ තියෙන හේතුව තිබුණොත් තමයි එතකොට තමන් කියන මේ පැත්තේ ආත්ම සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියක් තියෙන්නේ. පොතමයි Taman කියන්නේ. ඒක දකින්නේ දකින්න කෙනෙක් මේ පැත්තෙන් එහෙනම් ඉන්නවා කියන එක. හැබැයි දකින්න දෙයක් නැත්තම් දකින්න කෙනෙකුත් නැහැ. දෙයක් නැත්තම් දකින්න කෙනෙකුත් නැති වෙනවා කියන එක. ඒක ඊටාම ඊටාම වැදගත් එකක් ධර්ම තුළ අපි දකින්න ඕනි වැදගත්ම වැදගත්ම සම්පස්ථානයක් තමයි. එතකොට මේ එතකොට ඒතර පැහැදිලි කරන්න ඕන ටිකක්. ඒ කියන්නේ පොතෙන්තර මමෙක් නැහැ කියන එක බොහොම හොඳින් දකින්න ඕනේ ධර්මයේ. ඒ කියන්නේ දුටු දෙයක් නැහැ. දුටු දෙයක් නැති තැන දුටු කෙනෙක් නැහැ. දුටු දෙයක්වත් නැහැ. දුටු බවක් පමණයි තියෙන්නේ. අර දිත්තේ දිත්තමත්තන් කියලා බුදුන් වහන්සේ අර දාරු සීරට පෙන්නන ඒ කෙටි වචනේ මුළු ධර්මයේම තියෙනවා. එහෙමයි. දිත්තේ දිට්ඨමත්තන් කියන්නේ දුටුවා නම් දුටුවා පමණි කියලා අපි සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් දැනුමින් දන්නවා. නමුත් ඇත්තටම දුටුවා නම් දුටුවා පමණි. ඒතර දුටු කෙනෙකුත් නැහැ. දුටු දෙයකුත් දුටු දෙයක් නැති තැන දුටු කෙනෙකුත් නැහැ. අපි හැමතිස්සෙම අපි දකින හැම දෙයකම දෙයක් නැත්තම් ඔය නම කියන එක නැති වෙනවා. එහෙමයි. ඔය සංඛාරා කියන්නේ නම්ම තමයි. ඔව් සංඛාරා කියන්නේ අතන බාහිර තියෙන දෙයක් නෙමෙයි. සංඛාරා කියන්නේ මේ හැඩතල වලට શબ્දයක් ගැට ගැහුනොත් තමයි සංඛාරයක් වෙන්නේ. එහෙමයි. මොකද හැඩතලයක් දැන් අම්මා කියලා කෝල් එකක් දුන්නාම අම්මගේ රූපෙම වෙන්නේ. ඒ ඒක තමයි චිත්තය කියන්නේ සිත කියන්නේ. වෙන සිතක් නැහැ. ඒ සංඛාරයම තමයි විඥාන මායාව. එහෙමයි. ඒක සංඛාරයම තමයි විඥාන මායාව. ඒකයි වේදනා කියන්නේ. ඉතින් ඒක පාපු හැඩතලේ දැනෙන එක. සංඥා කියන්නේ ඒක සංඥාවක් වේදනාවක් දැනෙන සංඥාවක් ඉන්නේ. ඒක සංඛාරා කියන්නේ ඒක ගලපගන්නේ අර අර සංඛාර මේ ඒ සංඥා ඒ එන සංඥාව ඒ එන සංඥාව කලින් සංඥාත් එක්ක ගලපලා කියන එක තමයි මේ මොහොතේ එන සංඛාරය අපි අඳුනගන්නේ. එතකොට තමයි ඒක විඥාන දැනගැනීම වෙන්නේ. නමුත් ඒ සංඛාරවල ස්වභාව ඊට වැඩිය එහාට යනවා. ඒ කියන්නේ සබ්දෙට මේ සංඛාර මේ මොහොතේ කලින් දැකපු දෙයක් නෙමෙයි උනත්. මේ මොහොතේත් ඒකට සබ්දයක් එකතු වුණොත් ඒක සංඛාරයක් වෙනවා. එතකොට මේ ශබ්ද එහෙම නැත්නම් වර්ණ ශබ්ද ගන්ධ රස පහස එකතු වෙන එකත් සංකාරයක් තමයි. ඒක එකතු වෙන එකත් සංකාරයක්. ඇත්තටම ශබ්ද මේ වර්ණේ ශබ්දේ විතරක් නෙමෙයි වර්ණේ ශබ්දේ ගන්ධේ අර පහම එකතු වෙනවා. එකතු වෙනවා. ඔව් ඒකයි එතන බුදුන් වහන්සේ ප්‍රසාද රූපේ පෙන්නකොට පෙන්නනවා. මේ රූප කලාප 54කින් ප්‍රසාද රූපයක් හැදෙනවා කියලා. හැබැයි එතරම් රූප කලාප 54 බැලුවම තේරෙනවා හැම රූප කලාපයක්ම සුද්දාෂ්ටකයෙන් ඇදලා තියෙන්නේ. ඒ සුද්දාෂ්ටකේ බැලුවම තේරෙනවා මෙතන තියෙන්නේ වර්ණ ගන්ධ රසෝජ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජ. එහෙම බැලුවම තේරෙනවා මේ හැම ප්‍රසාදයක්ම අපි දක්න මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ. ඔන්න ඔය කියන මේ වර්ණයයි, ශබ්දයයි ඕවා එකතු වෙලා තමයි. ඕකේ ප්‍රධානම අපිට දැනෙන දේ තමයි වර්ණයයි, ශබ්දයයි. එහෙමයි සර්. ඒක නිසා තමයි අපි කියන්නේ මේ ශබ්දය වර්ණය එකතු වෙනවා කියලා. හැබැයි ඒක අපි ගොඩාක් දේවල් පැහැදිලි කරනකොට තේරෙන්නේ නැති නිසා තමයි අනිත් ඒවා ගැන කියන්නේ නැත්තේ. කියන්නේ නැත්තේ. ඒක අනිත් ඒවා සේරම මේකට අඩංගුයි. කවුරු හරි අත්‍තරම මහා මේ දාර්ශනික විදිහට මේ විෂය කාරණා හොඳින් අධ්‍යයනය කරලා අපෙන් ප්‍රශ්න කළොත් රූප කලාප 54ම මෙතන එකතු වෙනවා දෙක අපි කියන ඕක කියලා. එහෙම එහෙම එහෙම වුණොත් අපි යාට පෙන්නනවා 54ම කම්ම චිත්ත ඍතු ආහාර කියලා කම්මජ රූප කලාප, චිත්තජ රූප කලාප, ආහාර රූප කලාප ওই විදිහට කලාප කලාප වලින් පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි එච්චර විශාල න්‍යායක් පැහැදිලි කරන්න ගියොත් මේ අවශ්‍ය කරන දෙයට එච්චර ගොඩක් අවශ්‍ය නැහැ. ඇත්තටම එතන අවශ්‍ය වෙන්නේ සංඛාරය කියන්නේ අපිට මේ ශබ්දේ වර්ණේ මේවා ගැට ගැහිලා තියෙනවා. ගන්ධේ පාවකට ගැහිලා තියෙනවා. ඉතින් අපිට ඒක අවබෝධයක් දැනුමක් තියෙන්න ඕනේ එහෙම ගැට ගැහෙන බවට. එතකොට ඒක අපිට ස්වභාවික සංසිද්ධියක් කියන එකට අවබෝධයකුත් තියෙන්න ඕනේ. එහෙමයි. දැන් ආලෝකයට සූර්යාලෝකයට කණ්ණාඩියක් ඇල්ලුවාම ඒක දිලිසෙන එක කවුරුත් කරනව නෙමෙයිනේ. එහෙමයි. ඒක දිලිසෙනවා. ඒක තමයි ස්පාක් වෙනවා කියන්නේ. ඒක තමයි රුප්පණය වෙනවා කියන්නේ. රුප්පන්තිකෝ ආවුසෝ රූපං වදේති කියනවා. බුදුන් වහන්සේ රූපය හඳුනන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියන එක. රුප්පණේ කියන්නේ ඉද්දීම. රුප්පණේ. අපි ස්පාක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේත් ඒකම තමයි. ඒකම තමයි. ස්පාක් වෙනවා. දැන් මේ මොහොතේ අපිට શબ્දයක් ඇහෙනකොටම ස්පාක් එකක් එනවා. මේ කර්ණ සංඛ්‍යෙන් එතනට කර්ණ පටලෙ එල්ල එනවා. ස්පාක් වෙනවා. ඒකෝර ආලෝකයක් එනකොට ඇස් දෙක නිලාංකාර වෙන්නත් පුළුවන්. ලොකු ආලෝකයක් આવොත් ස්පාක් වෙනවා. අර කන්නාඩියට සූර්යාලෝකය වැටෙනවා වගේ ස්පාක් වෙනවා. වර්ණ, ශබ්ද, ගන්ධ හැම දෙයකම මේ අපේ සෙන්සර්ස් වගේ තියෙන මේ ద్వාරපහෙම ස්පාක් වෙනවා. එහෙමයි. ඉතින් ඒක නිසා අපිට මේක අවබෝධයක් තමයි එහෙම තියෙන්න ඕනේ මුලින් මූලිකව මේ සිත හැදෙන හැටි ගැන. එහෙමයි. ඒතකොට සිතක් කියලා දෙයක් එතකොට අමුතුවෙන් මේ ආත්ම කතාවක් නෑ. මොකද සන්න මේ මොහොතේම නැති වෙනවනේ. ඒක තමයි ස්පාක් වෙනවා කියලා නැති වෙන එකක්. ස්පාක් එකක් තියෙන්නේ. ස්පාක් කියන වචනේ තේරුම දැන් කරන්ට් එක වුණත් ෂෝට් වෙන්නේ යන්නේ. අන්න ඒ වගේ තමයි ස්පාක් එක. ස්පාක් වෙනවා කියන්නේ ප්‍රසාද වෙනවා කියන එකයි. ඒක රුප්පණේ කියන්නේත් ඒකයි. එහෙම තියෙන එකක් නෙමෙයි. එහෙමයි. ඇති වෙනවා ඇති වෙනවා ඇති වෙන ස්වභාවෙම නැති වෙන ස්වභාවය තියෙනවා. හේතු නිසානේ හටගන්නේ හේතු නිසා නැති වෙනවා. එතරම් ඇති වෙනවා නැති වෙනවා. ඔව් ඒක ඒක ඇවිල්ලා ලෞකික භූමියේ සිද්ධ වෙන අවිද්‍යා භූමිය. අවිද්‍යා භූමිය. අවිද්‍යා භූමියේ සිද්ධ වෙන සිදුවීමක් අපි රැවටෙනවා. යන්න හරි සන්න. අවිද්‍යා භූමියම තමයි ඇත්තටම මේ මේ ලෞකික භූමිය තමයි අපි රැවටිලා ඉන්නේ. ඒක තමයි රැවටුණු භූමිය. ඒක තමයි අපේ ආත්ම භූමිය. ඒක තමයි අපේ දුක තියෙන භූමිය. එහෙමයි. එතකොට සමුදය තියෙන තැනයි දුක තියෙන්නේ. මේව එකකට එකක් වෙන් කරන්න බෑ. දෙයක් නැත්නම් දුකක් නෑ. දෙයක් තිබ්බොත් දුක තියෙනවා. සමුදය සත්‍ය තියෙන තැන දුක සත්‍යයක් තියෙනවා. ඒක ඒකෙන් මිදෙන්න ඒක ඒක නිරෝධ සත්‍යයත් ඒකෙන් මිදෙන තැන තියෙනවා. ඒක මිදෙන්න බෑ ඒක සත්‍ය දකින්න නැතුව ඒක නිසා මාර්ග සත්‍ය වැදගත් වෙනවා. මාර්ග සත්‍ය තියෙන තැන තමයි නිරෝධ සත්‍යත් තියෙන්නේ. ඒකයි ඉදප්පච්චතාවය කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්මින් අසති ඉදන් නවෝති. ඉමස් උබ්බද්දා ඉදන් උපජ්ජති. හැබැයි ඉමස් නිරෝධා. ඉදන් නිරෝධ්‍යති. ඔන්න ඔය අවබෝධය. ඒක ඇති වෙන හැටි දකිනවා නැති වෙන හැටි දකිනවා. ඒකට හේතුවක් දකිනවා හේතු නැති කරන හැටිත් දකිනවා. ඕක තමයි චතුරාර්ය සත්‍ය. හරිම <laughs> පැහැදිලි හරිම නිර්මලයි හරිම නිර්වුල් සාදු සාදු එහෙනකොටම චතුරාර්ය සත්‍ය අවබෝධය තියෙනවා ඒ කියන්නේ එයා ඥානං කියන තැනට එනවා ඒ ඥානයක් එයාගේ ඒක අතුලාන්තයට දැනෙනවා ඒක සත්‍ය බව ඒ දැන දැනීමයි ඥානය කියන්නේ ඒකයි සුතමේ කියන එක වෙනයි සුතමේ ඥානය කියන එක වෙනයි එහෙමයි සුතේ කියන්නේ දැනුම නමුත් ඒක සත්‍ය බවට Tamanට ප්‍රත්‍යක්ෂව දැනෙන දැනීමයි ඥානය ඥාන සාධිගමයි අර සුඛමේ ඥානි ඥානය කියන වචනේ හරි හොඳින් දකින්න ඕනේ තරක් මොකද මේ ඥානය කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි සිතුවිල්ලක් බව දැනෙන්නේ ඥානෙටයි ආ ඒකයි හරි ගැඹුරුයි හරි ගැඹුරුයි නමුත් හරි නිර්මලයි පිරිසිදුයි හරි නිර්මලයි සහෝදරනන්සේ හරි පුදුමයි සම්බුදුන් වහන්සේගේ මේ පුදුම සොයා ගැනීමක් මේ කියලා දැනෙනවා වගේම දැනෙනවා <laughs> ඒ අවබෝධය ඒ වගේ ඒ වෙන් කරන්න බෑ ආර්ය භූමිය ආර්ය භූමිය යමෙක් අවබෝධ <laughs> කරගත්තා කියන්නේ කෙනෙක් දෙන්නේ නැහැ ආර්ය භූමිය කෙනෙක් පුජ්‍යලයක් නැහැ ආර්ය භූමිය සියල්ලම <laughs> එකම සමානයි මොකද හේතුව ඒ කෙනා පුජ්‍යල මිදෙන ඒ මිදෙන තැන සබහාදහමක් විතරයි තියෙන්නේ ඒ අවබෝධ කරගත්තා කියන්නේ සබහාදහමෙම ඒ සබහාදහම හැමෝම එකයි දේශනා කරන්නේ රූපානිච්චෝ අනිච්ඡම්බන්තේ කියලා ධම්මදින්නත් කියනවා යුක්තිමත් කියන බුදුන් වහන්සේත් එහෙමයි දේශනා කරා. ඉතින් බුදුන් වහන්සේලා ගිහිල්ලා ධම්මදින්නකෙන් අහුවත් ගිහිල්ලා ආයි බුදුන් වහන්සේගෙන් අහනවා. සරියුත් සාමුදුරගෙන් අහලා සමහරට ආයි කියලා බුදුන් වහන්සේට කියනවා. බුදුන් වහන්සේ කියනවා එහෙමයි එහෙමයි සාදු සාදු කියන බුදුන් වහන්සේ එහෙමයි සත්‍ය කියනවා. අප දේශනා කරත් එහෙමයි දේශනා කරන්න කියලා. ඒකට තේරෙනවනේ ආර්ය භූමිය සමානයි කියලා. ඒකයි අපි කියනවා රහතන් වහන්සේලා මේ සත්පුජ්‍යල භාවයේ මිදුණට පස්සේ වෙන් කරන්න බෑ කියලා. රහත් භාවයේ සමානයි. මෙහෙණින් වහන්සේ නමක් රහත් වුණත්, භික්ෂුවක් රහත් වුණත් මේ නෑ මේ පිරිමි රහතන් වහන්සේ නමක් මේ ගෑනු රහතන් වහන්සේ නමක් කියලා එහෙම නෑ. රහත් කියන්නේ කෙනා නෑ කියන්නේ. එහෙමයි. ඒක ධම්මදින්නා දේශනා කරත් ඒක අති ගැඹීර දේශනයක් වෙනවා. ඒක ගායනු පිරිමි කියලා දෙයක් රහත් භාවය තුල නැහැ. නෑ. ඒක සත්පුජ්‍යලයක් නෑ. අර උපකාරණවනේ. ඔබ කවුරුන්ද කියලා ඔබ මිනිස්සෙද කියලා අහනකොට බුදුන් වහන්සේ කියනවානේ මම මිනිස්සෙක් නෙවෙයි කියලා. එහෙමයි. එතකොට කියලා ඉවරයි ආර්ය භූමියේ ස්වභාවය. ඒතර කියනවා හැම නමක්ම නැහැ කියනනේ හැම නමක්ම පෘථග්ජන භූමියේ දාගත්ත නම් ටිකක් තියෙන්නේ. ඔය භාෂාව උතර තියෙන සම්මුති නම් එකක්වත් ආර්ය භූමියේ නැහැ. එතනට ඒකයි වෙන නමක් දාන්න බෑ. එතන ආත්ම කතාවක් නැති නිසා තමයි බුද්ධ කියන වචනේ තියෙන්නේ. ඇත්තටම මේ හැම කෙනෙක්ම ඉතින් ඒ කපිම ලෝකෙට හෙලි කරපු සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙනවා, බුදු රජාණන් වහන්සේ වෙනවා. නමුත් අන හැම කෙනෙක්ම බුද්ධ ස්වභාවය තමයි ස්පර්ශ වෙන්නේ ශ්‍රාවක බුද්ධ බවට පත් වෙනවා. මොකද අපි මේ මාර්ගය දැනගත්තේ උන්වහන්සේ නිසානේ. ඒක නිසා තමයි අපි එහෙම නිකන් එහෙම කතා කරාට එතන ආත්ම කතාවක් නෙමෙයි තියෙන්නේ. මේ බුද්ධ ස්වභාවය ඇතුලේ බුද්ධ අපේ තථාගත හිමියන්ට බුදු රජාණන් කියලා තනක් තියලා තියෙනවා. නමුත් ඒ බුද්ධ ස්වභාවය සමානයි. සබදාන. සමානයි. සබදාන. ඒකයි මේ හැමෝම බුද්ධ පුත්‍රයින් වෙන්නේ. එහෙමයි සර් ඒකයි අපි කියන්නේ මේ මේ අරහත් <laughs> කියන වචනේම තේරුම එතනම තියෙනවා අරහත් කියන වචනේත් එක්ක රහ නැති වෙන එකනේ තියෙන්නේ ඔව් එතකොට මෙතන මේ දැන් ඉතින් ඊටාම නිර්මලයි ඔබතුමිය හොඳ තැනකට ඇවිල්ලා ඒ කටයුතු කරන බවත් අපිට වැටහුණා මෙතනදී මෙන්න මෙහෙම පිරිසුදු කරගන්න ඕනේ ඒ ඒ තැන් ටික. ඒ කියන්නේ යායුතු මාවත ලිපිනේ කියනකොට ඔව්. අන්නෝක තමයි මාවත ලිපිනේ. කෙනා නැති වෙන්නේ. කෙනා නැති වෙන්නේ. එතකොට හැමතිස්සෙම බලන්න තමන්ට දැනෙන දැනීම තුළ තමන් තමන් දැනෙනවද කියලා. එහෙමයි. නෑ මේකේ මම ඉන්නවද කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමු අපේ මෙතන අසුචි ගොඩක් තියෙනවා කියලා. එතකොට ඊයා කියලා හිතෙනවා නම් අප්‍රසන්න දැනීමක් එනවා නම් එතකොට අපි හිතමු අපි හිතමු මේ ඒ වගේ නම් පිළිකුල් ස්වභාවයක් එනවා. ඒ ඒ කෙනාට තමයි ඒකේම විඳින ස්වභාවයක් වෙන්නේ. ආත්ම ස්වභාවය තුළ විඳින ස්වභාවයක් තියෙනවා. හැබැයි විඳින ස්වභාවය නැති වෙනවා කියන්නේ දිය වේගෙන යනවා කියන්නේ ආත්ම ස්වභාවයයි දිය වේගෙන යන්නේ. ඒකම තමයි ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ. හැබැයි මේ ඥානය කියන එක එහෙම සිතුවිලි වල එකක් නෙමෙයි. දැන් ඔය කතා කරනකොට ඔක සිතුවිල්ල. හැබැයි ඥානය කියන එක දැනෙනවා. දැන් මට ඉස්සර තරම් කම්පණය වෙන්නේ ඉස්සර මම මේවට ගොඩාක් ඇලිලා හිටියා. දැන් මං ඒකට ඇලෙන්නේ නැහැ. ඔන්න ඔය ඇලෙන ඒ ඝන ඝන ස්වභාවය ටික ටික ටික ටික යනවා. අර ගම් එකක් දිය වීගෙන යනවා වගේ ගම් එකේ ගම් ගතිය ඇලෙන ගතිය දිය වෙනවා වගේ මේ මේ තණ්හක්කයෝ කියන තැනට යනවා තණ්හාව දිය වීගෙන යනවා යනවා ඒක කරන්න බෑ එහෙමයි ඒක කරන්න බෑ කරන්න පුළුවන් එකම දේ තමයි මේ සිතට මේ එන අරමුණ ඒ මොහොතේ ඒකේ සත්‍ය දැකින එක ඒක සත්‍ය ඒ හැමතැනම සත්‍ය දකින්න එක පමණයි කරන්න පුළුවන්. ඒ ස්කන්ධය දකින්න ස්කන්ධයේ උදේවය දකින්න එක පමණයි. ඒ කියන්නේ ස්කන්ධය කියන්නේ අරමුණ. එහෙමයි. සිත කියන්නේ අරමුණනේ. එහෙමයි තමයි. සිත කියන්නේ හැම මොහොතෙම අරමුණක්. ඒ සිතට එන අරමුණ තමයි සිත කියන්නේ. සිත කියලා වෙනම දෙයක් නැහැ. එතකොට ඒ අරමුණ කියන්නේ මේ මොහොතේ එන ප්‍රසාදය. එහෙමයි. එතකොට ඒකේ සත්‍ය දකින්න කියන්නේ ඒක ඒකේ හැදෙන හැටි තමයි කලින් දර්ශනය දැනගෙන තියෙනවා. සත්‍ය දැනගෙන තියෙනවා සත්‍ය ඥානෙ. එතනින් යන්නේ එතන මේ මොහොතේම ඒක එයාට ඒක මොහොතේ එයාගේ දක්ෂතාවය අනුව තමයි එයාගේ ඒ සත්‍ය දකින්න තියෙන දක්ෂතාවය සත්‍ය දැකලා තියෙන පුරුදු කරපු ඒ පටිසෝතේ තුල ඒ පුරුද්දට තමයි මෙයාට මේක දියුණු වෙන්නේ. දැන් මුලින් මුලින් ඒක වීරිය වැඩි වෙනවා වීරයෙන් තමයි දකින්නේ. ඒක තමයි සද්ධා කියන්නේ සත්‍ය දකිනවා වීරය ඒකට වීරය ගන්නවා සද්ධා වීර්ය සතිය කියන්නේ අනිමිත්තයි. ඒක ඇත්ත වෙන්නේ නැහැ. එතන සතියක් ඒ සතිය තමයි අනිමිත්ත සමාධිය. ඒ සතිය තුළ අනිමිත්ත සමාධියයි. එන එන අරමුණ එහෙම දකින්න එකයි සතිය. සත්‍ය දකින්න එකයි සතිය. ඒ සත්‍ය දකින්න තුළ ඒ නිමිති ප්‍රකට වෙන්නේ නැති එකයි අනිමිත්ත සමාධිය. එහෙමයි. එතරම් සද්ධා වීර සති සමාධි. පංච ඉන්ද්‍රිය ධර්ම. එතකොට පංච ඉන්ද්‍රිය ධර්ම දැන් අපි මුලින් තමයි ඒක ඉන්ද්‍රිය ධර්මයක් විදිහට අපි ඒක චංජන් ජනේති වායමති විරියං ආරහති චිත්තම් පග්ඝාඥාති පජහති කියන අර සතර සම්මක් ප්‍රධාන වීරියෙන් තමයි මේක දකින්නේ මුලින් ඕන කමින් දකින්නේ නිකම් නිකම්ම ඔඩොක්කොට වැටෙන්නේ නැහනේ නිවන මේ චන්දන් ජනේති කැමැත්තක් තියෙනවා මේ සත්‍ය දකින්න මේ සත්‍යයට එන්න එන්න ඒ කෙනාගේ ඡන්දය වැඩි වෙනවා ඒක තමයි චන්දන්ජානීති කියන්නේ වායම වැඩිලේ වායම් කරන සිත දකින්න හිත දකින්න චන්දන්ජානීති වායම තීවිරියන් ආරහති චිත්තම් පග්ගණ්‍යති පජා ඒ සිතේ සත්‍ය දැකලා ඒ සිත එතනින් පජාති ඒ කියන්නේ එතනින් ඒක සිත එතනින් නිරුද්ධ වෙනවා සත්‍ය දැකලා සිත ඒක ඇත්ත වෙන්නේ නැහැ එහෙමයි. අනේ ඒකයි සතර සම්මප්‍රධාන වීරය. ඉතින් ඒක හොඳට පැහැදිලි කරනවා නම් ඒක දීර්ඝව පැහැදිලි කරනවා නම් නූපන් කුසල් නූපදීම uppānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ prahānāය anuppānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ anuppādāය uppānaṁ kusalaanaṁ dhammā anuppānaṁ kusalaanaṁ dhammānaṁ uppādāය uppānaṁ kusalaanaṁ dhammānaṁ එතකොට වෙනස් වෙනවා ඉපදුණු කුසල ධම්ම කියනකොට දැන් ඔබතුමියගේ දකින්න දේ දකින්න දේ දැන් සත්‍ය දකින්නවා ඒතර සතර සම්ම ප්‍රධාන වීරය අවසාන එකේ උප්පානං කුසලානං ධම්මානං තිතියා කියන එක. බුදුන් වහන්සේ කොහෙවත් ඔය තිතිය කියන වචනේ පවත්මක් ගැන කතා කරන්නේ නැහැ. මෙතනත් නැහැ. උප්පානං කුසලානං ධම්මං තිතියා බියෝ භාවාය වේපුල්යාය භාවනා පරිපූර්ණාය චන්ජන් ජනේති වායමති විරියං ආරහති චිත්තම් පග්ගඤ්ඤාති පජාති. මෙන්න මේක හොඳින් පැහැදිලි කරගන්න ඕනේ. ඔය බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ උපානං කුසලානං ධම්මානං කියන්නේ ඥානයයි මේ කුසල ධම්මේ. අනු උපදින්නේ. ඥානයයි උපදින්නේ. උපානං කුසලානං ධම්මානං තිතියා කියන්නේ අන්නේ ඥානෙ දියුණු කරන්න කියන එකයි. අතර තිතියා කියලා කියන්න හේතුව ඒකයි. අපි බැලුවා ඔය හැමතැනම බුදුන් වහන්සේ තිතස් අන්නකත්සන් කියනවා මිසක් තිතියා කියලා පනවන්නේ නැහැ කොහෙවත්. නමුත් මෙතන කියනවා මේ ඥානය කියන එක තමන්ට කුසලයේ තුල ඒ ඒ උපාන කුසලාන ධම්මා කියන්නේ සිතුවිලි වලින් සිතුවිලි අවිද්‍යා භූමිය සිතුවිලි වලට මිදෙන තැන උපදිනවා මේ කුසලයේ කියන ඒ ඥානයේ කියන ඒ ඥා ඒ ඥා ඒ ඒ ඥායස අධිගමය කියන ඒ කියන්නේ මේ ආර්ය භූමිය. ඒක දැනෙන එකක්. එහෙමයි. අපි කියවර සත්‍ය ඥානය කියන්නේ සත්‍ය ඥානය කියන්නේ සත්‍ය දැනෙනවා. ඇත්ත බව. තමට සාන්තික වෙනවා. සාන්දිටික ධර්මයක් මේක. ඒක එතකොට තම කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. දැන් Tamanට ලුණු රහ දැනෙන එක කාටවත් කියා ගන්න බෑ. යට දෙන්නම වෙනවා. ඒ පස්සේ කෝපනායකෝ තමයි කියන්න වෙන්නේ. ඇවිල්ලා කාලා බලන්න කියලා. <laughs> අපිට කවදාවත් ලුණු රහ කිව්වට පළක් නැහැ. දැන් යාට තේරෙනවා. ආ මේ මේ ලුණු අන්න ඒ වගේ මේක ඒ පස්සේ කෝපනායක. ඒ කියන්නේ මේක Tamanටමයි මේක සාන්දිටික වෙන්නේ එහෙමයි ඒතර එතනම තමයි ඥානෙට ඒ සාන්දිටිකද දැනෙන්නේ එහෙමයි ඒතර ඒක සිතුවිලිත් නෙමෙයි නාම රූපත් නෑ ඒකට නාම රූප නෑ මට මට දැනුණා සිතුවිලික් නෑ නේද කියලා. ඔව් එතකොට මේ මේ අවධිය තුලයි ආරෂ්ඨාංග මාර්ගය ඉපදෙන්නේ. ඔතරයි ඉපදෙන්නේ. අන්න. එතරයි ඒ කියන්නේ උප්පාන කුසලානන් ධම්මන තිතියා කියලා. ඔතන ජීවෝ භාවයේ වේපුල්ලයාය භාවනා පරිපූර්ණයයි කියන ඔතන ඒ ඒ කියන්නේ ඔන්න ඔතන වර්ධනය කරන්න කියන එකයි. කියන එකයි. හා ඔතන මේ මේ දැන් ඔය දැනෙන ඥානය අවදි කරලා ඥානය දියුණු කරා ගන්න ඕනේ. එහෙමයි සර්. පිහිය පිහිටන්න පිහිටන්න විවරිතව විදිටිතව තව තව විතර වැඩි වෙනවා. ප්‍රඥා ලෝකේ වැඩි වෙනවා. විද්‍යා ලෝකේ වැඩි වෙනවා. මේ ඥානය තමයි මෙතන අවදි වෙන්නේ. ඊට පස්සේ ඒ සිතුවිලි වලට අයිති නැති වෙනවා. එහෙමයි. දැන් සිතුවිලි වලින් මිදුණ වෙනවා. අර එතන තමයි අවදිය තියෙන්නේ. එහෙමයි. එතනයි නිින්ද සවස් මොකුත් මොකුත් නැතුව සමිනස දැන් ආනපානය කරලා එහෙම නැතුව සිතුවිලි නැතිල නැතිල ඉන්නේ මේ මොහොතද ස්වාමිනාහන්සේ? නෑ. ඒක මේ නිවන් මාර්ග නෙමෙයි. එහෙමයි. හා හා. මෙතන සිතුවිලි නැති වෙන්නේ සිත හුස්ම වැටෙනකන් සිතක් ඇති වෙලා නැති වෙනවා. එහෙමයි. ඒක තමයි අනුපරිශේෂ නිබ්බාන කියලා තව තැනකට ගන්නත් හේතුව. මේ සෝපටිච්චේස උත්හාන කියන්නේ මේ මේ සත්‍ය දැකලා මෙතන ආයතනවල සම්පූර්ණම හරසුන් වෙලා ආයතන වලට කිසිම හරයක් නැති වෙනවා. චන්දරාගේ සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙනවා. එහෙමයි. සලායතන නිරෝධයකට මෙතන සිද්ධ වෙනවා. අන්නයි. එතකොට මේ සෝපටිච්චේස නිබ්බාන කියන තැන. මෙතනයි මරණය තියෙන්නේ ඇත්තටම. මොකද මෙතන ආයතනවල මෙතන මරණයට පස්සේ ඉතල නිකන් කය පවතිනව පමණයි. ඒ කය හුස්ම වැටෙනකන් අර සිතුවිලි પરම්පරාව ගලනවා කය පවතිනවා. නමුත් ඒ සිතුවිලි වලින් පළක් නැහැ. පළක් නැහැ. ඒක අරහත්ය කියන්නේ. රහ නැති වෙනවා. සිතුවිලි වල රහක් නැහැ කියතියි. ආයතන වලට නිමිති එනවා අර අරමුණු වෙනවා නිමිති කියන්න බෑ අරමුණු ආවට ඒ අරමුණු වල හරයක් නැහැ රහ නැහැ එහෙමයි රසාවට රස රසක් විතරයි එහෙමයි අපිට සද්දයක් ආවට ඒක කපුටා කියලාත් දානවා. නමුත් පළක් නැහැ. ඒවට වැඩිය වටිනාකමක් ඇති වෙන්නේ නැහැ. අපිට පේනවා මේ පේන වෙන විදිහටම අපි දන්නවා පොත කියලා. නමුත් පොතින් මිකිලා. ඒ කියන්නේ වටිනාකමක් නැති පොතක්. ඒක හරි. වටිනාකමක් නැති පොතක්. චන්දරාගයක් නැති වෙලා. එයාට මේ එයාට වැඩක් නැහැ පොත කවුරු හරි හොරකම් කරත් වැඩක් නැහැ ගෙනිච්චත් වැඩක් නැහැ ගිනි ගත්තත් වැඩක් නැහැ පොත තිබ්බත් එකයි නැත්නම් එකයි නැන්ටත් ඒකයි. අටලෝ දහමින් කම්පාන වන ගුණය. ලාභාලාභ නිന്ദා ප්‍රශංසා කීර්ති අපකීර්ති සැප දුක් ඒවා ඔක්කොම එකයි. හොඳ කියලා දෙයක්වත් නැහැ නරක කියලා දෙයක්වත් නැහැ. සිද්ධිය සිද්ධියක් විතරයි. එතකොට හරි සුන්දරයි. හරි සංසාර උපේක්ෂා. ඒක තමයි. මුදල් නෝට්ටු එහෙම මේ ඉතින් අර එහෙම සල්ලි දෙනකොට සල්ලි දැන් ඉවර වෙනවා කියලා මොකද වෙනවනේ ඉස්සර ආවෝදයෙන් කරන්නේ ඒක ආසංකිතේ නිබ්බිදාය ආબોධඥානයක් තමයි නිවන කියන්නේ මුදල් කියලා දන්නවා ගනුදෙනුත් කරනවා නමුත් ඒව අධ්‍යාත්ම ඒ මේක දැන් වැඩියෙන් ගියයි කියලා කම්පාවක් නැහැ අන්න සන්නහසේ දැනුනේවත් නැති එහෙම අවස්ථාවක් ආවා මම බැලුවා ලාභ පාඩු කියලා එහෙම ලොකුවට නැහැ අර ගනුදෙනුවක් විතරයි ගාන බැලුවා ගාන විසදුවා එච්චරයි ගණා ගානක් හදලා ඉවර කරා වගේ. හරයක් නැහැ. ඒ ගැන ආයි උදම්මනාන කාටවත් කියන්න එකක්වත් මුකුත් නැහැ. එහෙම නැහැ සන්නහරි. හරි පුදුමාකාර දිනුවක් ඕක. හරි පුදුමාකාර සතුටක්. එතන ඒතම් සාන්තං ඒතම් ප්‍රණීතං යදිදස් සබ්බ සංඛාර සමතෝ. ඒ මහා සාන්ත ප්‍රණීත සුවේ තියෙන්නේ මෙන්න මේ සබ්බ සංඛාර සියලු සිතිවිලි මිදුණු මේ ආර්ය භූමියට ආව කෙනාට පමණයි. ආරෂ්ඨාංග මාර්ගය හැබැයි උපදින්නේ තොතනයි. එහෙමයි සන්නහරි. දැන් ඒක තමයි අපි පෙන්නුවේ දැන් සතර සම්මත් ප්‍රධාන වේද දැන් මේ සත්ත අත්‍තරම සත්‍ය බෝධිපාශික ධර්මම එකටයි තියෙන්නේ. එකට එකක් වෙන් කරන්න බෑ. මේක මේකයි මේක මේකයි කියලා වෙන් කරන්න බෑ. ඉන්ද්‍රිය ධර්ම තියෙන තරයි බල ධර්ම තියෙන, එතනමයි තියෙන ඉර්ධිපාද, එතනමයි තියෙන සතර සම්ප්‍රදාන වීර, එතනමයි තියෙන ආරෂ්ඨාංග මාර්ග. එතනමයි අත්‍තරම එකකට එකක් වෙන් කරන්න බෑ. සියල්ලම එකටමයි හටගන්නේ. එහෙමයි. ඒක අපිට මේ අපි අර න්‍යායාත්මකව විෂයක් විදිහට එහෙම ඉගෙන ගත්තට අපි එකින් එක ලියා ගන්න ඕන නිසා ඉගෙන ගන්නකොට මාතෘකා විදිහට එක එක එක එකම ගලප ගත්තට අවසානයේ සියල්ලම එකමයි. එකමයි ඒක හරි. ඒක හරි භූමිය. එහෙමයි සර්. ඉතින් ඒක ප්‍රායෝගික පැත්තේදී තමන් එතනට ප්‍රත්‍යක්ෂතාවයේදී පුදුමාකාර මිදීමක් ඇත්තටම දකින්න ලැබෙන්නේ අවසානයේදී තමන්ගේම මේ අර තමන්ම මේ තමන්ගේ ආත්මීය ස්වභාවය තියෙනවද නැද්ද කියන එක විතරයි. <laughs> ඒක දියවි යනක දකින්න එක තමයි ආසවක්ඛ්‍යා ඥානය. ආසවක්ඛ්‍යා ඥානය. ඒක ඥානය. ඒක ඥානට හසු වෙනවා. මේ දැන් කලින් මේවා මම එච්චර මේ මේවට කම්පණය වෙනවා දැන් නම් කම්පණය වෙන්නේ නැහැ කියලා තමන් කෙනෙක්ක් නෙමෙයි තමන්ට දැනෙන දෙයක්. දැනෙනවා දැනෙනවා ඒ දියුණුවක් දැනෙනවා ඒක මහා දියුණුවක් කියලා මහා සුවේකුත් දැනෙනවා ඒත් එක්කම සුවයක් පුදුම සුවයක් ඒ කියන්න බෑ දැන් අර අර ගොඩක් ඕස්ට්‍රේලියාවේ කාන්තාව එහෙම කතා කරන එක ඇහුවා නේද එතන එයාටත් ඒක දැනෙනවා ඒ වගේම සමහර කැනඩාවේ මහත්මයාට එයාට ඒක දැනෙනවා ඒක කතා කරනකොට එයාගේ උදාහරණ උපමා පෙන්නනවනේ කෙනා කෙනා ඒ පෙන්නකොට දැනෙන දේ තමයි එයා පෙන්නන්නේ කියලා අපිටත් දැනෙනවා. එහෙමයි සර්. එතකොට එයාට ලොකු ධර්ම විග්‍රහ කරගන්න බැරි වුණාට එයාට ප්‍රත්‍යක්ෂතාවය හරි. ඒක හරි. එතකොට අපි ප්‍රත්‍යක්ෂතාවය තුළ දකිනවා ඒක නේද වැදගත් කියලා. එයා ධර්මය අහනවා. එයා අපේ බණ ගොඩාක් දැන් අපි ගොඩාක් අපි අධ්‍යයනයක් කළා බණ 100ක් අහපු කෙනෙක් ඔතනටම ඇවිල්ලා ඉන්න බව තේරුණා. ඒක හරි සමාජ අපි ගොඩාක් ඒක අධ්‍යයනය කළා මේ අපේ කෝල් දෙනේ වෙයි අනුපාතයක් විදිහට අපි ගොඩක් කලකට අපි බැලුවා අපි අහනවා බණක් වගේ අහුවද කියලා. එතකොට 100ක් අහුවා අපිට තේරෙනවා මේ එයා පැහැදිලි කරනකත් තේරෙනවා මේ මෙයා අපි වගේම කියනවා දැන්. ඉතින් <laughs> යාට ඒ අවබෝධය කියනවා සුත මේ ඥානේ තියෙනවා. ඒක දැන් අපි තරම්ම පැහැදිලි කරගන්නත් බැරි වුණාට එයා එයාට තේරෙනවා. තේරෙනවා තේරෙනවා. මෙහෙම දෙයක් මෙතන තියෙනවා මේ මේ සත්‍ය මේකයි කියලා එයාට ලොකු අවබෝධයක් තියෙනවා. මොකද එයාගේ දියුණුව පෙන්නනවා. එයා දුක් වෙන්නේ නැහැ කියනවා. එයා කම්පණය වෙන්නේ නැහැ කියලා කම්පණය වුණේ මට මේ වුණා මම කම්පණය වුණේ නැහැ මේ ආරහණාගේ මට හරිම මේ මේ සතුටක් දැනුණා මට මෙච්චර බැන්න මේ ඒත් මම සැලුන් නැහැ මට ගහන්නත් ගියා ඒත් මට සතුටක් ඇති වුණේ නැහැ පුදුමාකාර මේ දැනීමක් මට ඒ වෙලාවේ මතක් වුණේ ඔබ වහන්සේගේ ධර්මයේ මම එහෙම කියනකොට අපිට තේරුණා කොයිතරම් එයා ධර්මයට ඇත්තටම යාව ජීව වෙලාද දිය වෙලාද ඒ පුද්ගලයා ආත්මේ දිය වෙලා. එහෙමයි. ධර්මයේ ඇසීම තුලම ධර්මයේ බවට පත් වෙලා. එහෙමයි. ආත්මීය සංඥාව එයාට දිය වෙලා යනකම් එයා මේ ධර්මයට ඒ කියන්නේ එයා යථාර්ථයක් දැකලා තියෙනවා අභ්‍යන්තරයෙන්. එහෙමයි. එහෙමයි සන. ප්‍රායෝගික වෙලා. එහෙමයි. ඒකයි ධර්මයයි තමයි කියන්නේ දෙන්නේ නෙමෙයි කියන්නේ. එහෙමයි සන. ඇත්තට මෙතනදී සිද්ධ වෙන්නේ ධර්මයේ දිය වෙනවා කියන්නේ ආත්මයේ දිය වෙනවා. ආත්මය දිහා ධර්මතාවය කියන්නේ දෙයක් නෙමෙයි. එහෙමයි. ධර්මතාවය කියන්නේ දෙයක් නෙමෙයි. මේ ඇති කලි මේ වේ මේ නැති කලි මේ නොවේ දෙයක් නැහැ. එහෙමයි. දෙයක් නැහැ. පොත කියලා දෙයක් නැහැ. එහෙමයි. දෙයක් කොහෙන්ද අපි හදාගත්ත සංඛාරයක දෙයක් කොහෙන්ද? එහෙමයි. ඒක බාහිරත් එහෙම කිසිම දෙයක් නැහැ නේ. නැහැ නේ. අපි ඕක පැහැදිලිලා කොච්චර දේවල් කියනවාද මේ පොඩ්කාස්ට් ගිනි තියලා යන මුකුත් නැහැ ඉතුරු වෙන්නේ අයිස් කැටේ මේව රත්නේ දිය වෙලා වයස් වෙලා යන මුකුත් නැහැ පෘථුවිය මාළු වෙලා දිය වෙලා යන මුකුත් නැහැ ඉතුරු වෙන්නේ ඔතින් කෙනෙක් කොහෙද ඉන්නේ කියලා අහනවනේ එහෙමයි එතකොට මේ හොඳටම මායාව පේනවනේ පේනවනේ සම්ඥාති මම හිතනවා බලනකොට තමයි මේ මායාව දැන් අතරම අතට දෙනවා වගේ අපි මේ පැහැදිලි කරනකොට නියම් ඇත්ත ඇත්ත ඇත්ත ඒක ගැන කියන්න මායාව දෙනවා වගේ පැහැදිලි අවදි නැත්තම් බුදු මේකත් එච්චර පැහැදිලි හරියට හරි මටත් හිතුනේ ඒක තමයි ස්වාමීනාන්සේ මේ තරම් මේ සරලව මේ දේශනාවල් අහන්නනේ මිනිසුන්ට වාසනාව නැද්ද කියලා මම සෑහෙන ස්වාමීනාන්සේ කියන මගේ ඔය යාළුවන්ට ගොඩකට මම ඇහුවා මේ මේ අහන්න අහන්න හම්බෙන හම්බෙන කෙනාට කියනවා අහන්න ඔයා බුද්ධෝත්පාද අහන්න. ඉතින් හැබැයි අහනවා මේකේ පින තියෙන සමහර ඉතින් අහන්න වෙන්නේ නැහැ ඒගොල්ලන්ට මම හිතන්නේ ඒකේ වාසනාව නැතුව ඇති. ඔව් සමාජයේ ගොඩාක් අයට යට වෙලා තියෙනවා. වෙලාව අඩු වෙලා තියෙනවා. කාර්යබහුල වෙලා තියෙනවා. ඉතින් ඒකම මහා ඇත්තටම ඉතින් ඒත් ඉතින් පොඩ්ඩක් හරි පිනක් තිබිලා තියෙනවා ඒ වචන ටිකක් හරි ඇහෙනවා කියලා දැක්කම <laughs> ඒකමයි. සදාන්ත කියන්නේ වෙනදා ලැබෙන්නේ නැහැ හැමෝම ඇත්තට සතාසිව පවවා මේ ඇත්තටම මිනිස්සුත් ඉන් ලෝකේ රැවටිලා අන්ධය වගේ ඉපදිලා අන්ධය වගේ මැරිලා යනවනේ. එහෙමයි සංඝාසය. අතරම ලෝකයක් තියනවා කියලා හිතාගෙන මේ මිනිස්සු කප කප බෑග් වල දානවා අම්මලා අලුව මාරුලා දරුවෝ අම්මලා මාරු එහෙන් මේ දකින්නකොට අපිට තේරෙනවා මහා අඳෝනාවක් වගේ දැනෙනවා මේ සත්‍ය නැතිකම මහා පිරිහන් ලෝකයක් වගේ මහා නිකන් අමුතුම අඳෝනාවක මේ මිනිස්සු දුකට වැටිලා ඉන්නවා. අනේ හැබැයි මේ සත්‍ය අවබෝධ වුණාම මුළු සබහාදාමම එකයි වගේ. දැන් ඉස්සරහා <laughs> ඉස්සරහා කෙනාමනේ තමන්. එතකොට මේ හුලඟ හුලඟ නම් හුලඟමයි තමන්. තමන්. හුලඟ ගැන හිතනවා කියන්නේ හුලඟමයි තමන්. ඒකයි. දැන් වැස්ස ගැන හිතනවා කියන්නේ වැස්සමයි තමන්. දැන් උඹ බැලුවාම මුළු සබහාදාමම තමන්. ස්ථානයට විසබා දහම බවට පත් වෙනවා කියන එක හරි හරි පුදුමාකාර මේ මහා මෛත්‍රිය කියන එක අන්න එතකොටයි දැනෙන්නේ අන්න එතකොටයි අප්‍රමාණ චේතු විමුක්තිය කිව්වේ කුමක්ද කියලා වැටෙන්නේ චේතු විමුක්තිය කියන්නේ චිත්ත විමුක්තියක් එහෙනම් චිත්ත විමුක්තියක් තියෙන්නේ අප්‍රමාණ චේතු විමුක්තියක් තියෙන්නේ මේ සිතුවිලි වල නෙමෙයි කවදාවත් මේ සිතුවිලි භූමියේ ඉඳගෙන අප්‍රමාණ චේතු විමුක්තිය කියන වචනේ පාවිච්චි කරලා මහා මෛත්‍රිය කියලා වචන ගොඩක් කියවට වැඩක් නැහැ. එහෙමයි. සිතුවිලි වලින් මිදුණු ගමන් ඒ අප්‍රමාණ චේතු විමුක්තිය හිමි වෙනවා. මහා මෛත්‍රිය හිමි වෙනවා. ඒ මහා මෛත්‍රිය තුළ මේ සිතුවිලි වලින් මිදෙන තැන තියෙන බුද්ධ ස්වභාවය තුළ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා. <laughs> අපේ ඇයි එහෙමත් දෙයක් හදාගෙන ඉන්නවා. ගිහිල්ලා ආයි කාලෙක උපදී කියලා. එදාටත් හිතයි ආයි අනාගතේ මෛත්‍රී බුදුන්. හැමදාම ඔය කරත්තලේ වගේ මෛත්‍රී බුදුන් ඉස්සරහින් ඉදී. අවසානයේ මේ ආත්මෙ මෛත්‍රී බුදුන්ගේ කාලේ ඉපදෙනවා. ආයි හිතයි. මේ ආත්මෙ බෑ මෛත්‍රී බුදුන්ගේ කාලේ ඉපදෙනවා. මේ කරත්තලේ කවදාද ඉවර වෙන්නේ? දැක්කේ කවදාද? මේක තමයි මේ අපි පොත් ගොඩාක් ලියාගෙන අපි ප්‍රායෝගික වුණා නම් ඔච්චර පොත් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ අවශ්‍ය. එතකොට අපිට තේරෙනවා බුදුන් වහන්සේ පිරිනමල අවුරුදු 500ක් යනකම් ඇයි මේ බුදු පිළිමයක් නැහැ පොතක් නැහැ ඇයි මේ ඇත්තටම මේ පොත් නම් ලියවුණා. නමුත් බුදු පිළිමයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව රහතන් වහන්සේලා දන්නවා බුද්ධ ස්වභාවයට හැමම අවදි වෙන බව. අවුරුදු 500ක් යනකම් ඒකයි බුදු පිළිමයක් නැත්තේ. නැත්තේ. අයි ඒක පිළිමයක් නෙමෙයි. ඒක හරි. ඒක කෙනෙක් නෙමෙයි. එහෙමයි. පුජ්‍යලෙක් නෙමෙයි. හැම කෙනෙක්ගේම සිතක් තියෙනවා නම් මිදීමක් තියෙනවා නම් එතන බුදු භාවයක් තියෙනවා. බුදුන් වැඩ ඉන්නවා. එහෙමයි. ඒක අපි දුක් විඳින්නේ සිතුවිලි නිසා නම් නැත්ති මේ සරණං අඤ්ඤං ඔහුට වෙන සරණක් නැහැ. සිතුවිලි වලින් මිදුණු සත්‍ය දකිනවා නම් බුද්ධෝ සරණං ගච්ඡා. ඒ අසරණයින්ට බුදුන් සරණ හැර වෙන සරණක් නැහැ. බුද්ධ කියන්නේ කුජලයක් නෙමෙයි. එයාටම පුළුවන් මේ ධර්මයේ දැක්කොත් මේ තෙරුවන් සරණ යන්න පුළුවන්. සියලු දුකෙන් මිදෙනවා. ඒකාන්තයි. ඒ ධර්මතාවය තුල දෙයක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ඒකාන්තයෙන් ඒ ධර්මයේ දකින්න කෙනා බුදුන් දකිනවා. සෝ ධම්මං පස්සති, සෝමං පස්සති. අනෙලෙසයි බුදුන් දකින්නේ. එනසෙද එන සිතට එන එන අරමුණ සත්‍ය දකින්න එක පමණයි ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන එක පමණයි අපි කරන්නේ. ඒනේන සිත දැක දැක මිදෙන එකයි සංඝ කියන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං අරන් කිය එකයි. අන්න තෙරුවන් සරණ යන සැබෑම ආර්යයන් වහන්සේ නමක් බිහි වෙනවා. ආර්යයන් වහන්සේලා මේ සිතුවිලි වලින් මිදුණු තැන ආර්ය භූමිය තුල උපතිනවා. ඉතින් හැම කෙනෙක්ටම පුළුවන් මේ මේ මේ මේ ධර්මය ඇහෙනවා නම් කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩේ. කොයිතරම් වටිනවද? කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩය ඇසෙනවා නම් ඒ ෂණ සම්පත්තිය ඒ ෂණේ දකිනවනම් වෙන කුමක්ද තියෙන්නේ මේ ලෝකේ ඊට වැඩිය ලොකු ඊට වැඩිය වටින දෙයක් කොහෙද තියෙන්නේ මහා ගෝර සසරක අවසානයේ මේ දකින්නේ මහා පියකරු සසර ගමනක අපිත් මේ සිතුවිලි වල හිර වෙලා හිටියා බුදුන් වහන්සේම දේශනා කරනවා මහණෙනි මේ සත්‍ය නොදන්නා කල මමත් එහෙම හිටියා කියලා. ඒකනවද සූත්‍රයකුත් තියෙනා නේද? එහෙමයි සර්. <laughs> ඉතින් මේ දැන් ඔබතුමිය කියපු කාරණාවල ටිකක් තියෙනවා. මේ සැඟවුණු තැනට හැබැයි තෙරුවන් සරණ හැමෝම දැනගන්න ඕනේ හැම බෞද්ධයෙක් කියන්නේ ඇත්තටම මේ බෞද්ධයෙක් වෙන්නේ ඒකේ නම් මේ බාහිර දෙයක් නැති බව දකිනවා නම් බෞද්ධයෙක් වෙනවා. එහෙමයි. මේක එතරම්මයි ගැට ගැහිලා තියෙන්නේ. ධම්මචක්කපවත්තන සූත්‍රයේ සාස්වත දෘෂ්ටිය උත්තර දෘෂ්ටිය කියලා පෙන්නන්නේ ඇත නැත කියන අන්ත දෙකම තමයි. ඇත නැති කියන අන්ත දෙකක් නැති තැන මජ්ජ ඥානං කියන තැනින් තමයි බුදුන් වහන්සේ ධර්මෙ පෙන්වන්නේ. නමුත් මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ওই ටික ගලපන්න අද බැරි වෙලා තියෙනවා ගොඩක් අයට. ධර්ම සත්‍යයක් නැති නිසා. ඒත් ඒකට බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නනවා. ඒ වගේම ඇත නැත කියන අන්ත දෙකෙන් මිදෙන තැනක් පෙන්නනවා. ඒක මධ්‍ය ඥානං කියලා පෙන්නනවා. මධ්‍යම ප්‍රතිපදාව හොඳට පෙන්නනවා. මධ්‍යම ප්‍රතිපදාව හමු වෙන්නේ ඇත්තටම මේ බාහිර දෙයක් නැති බව දකින්න කොටයි. දකින්න කොට. එතන සිට දෙයක් නැති බව දකිනවා නම් අන්න අන්ත දෙකෙන් මිදෙන තැන අන්න මධ්‍ය ප්‍රතිපදාව හමු වෙනවා සැබෑ බෞද්ධයෙක් වෙනවා. බෞද්ධයෙක් වෙන තැන බව නිරෝධයක් තියෙන්නේ. දෙයක් නැති බව දකින කෙනයි බව නිරෝධය දකින්නේ. බෞද්ධයෙක් මේ ඇත්තටම මේ ගොඩාක් මේ පොත් ලියලා කොහොම අවුල් කළා අවුල් කළා අවුල් කළා තවත් පුළුවන් නම් මේ තවත් පොතක් ලියලා තවත් අවුල් කරනවා. එහෙමයි සමහරවිට. <laughs> ඒ පොත් අපිට අපිට තේරුනේ මේක කියන්න බෑනේ ප්‍රත්‍යක්ෂතාවයක්නේ. දැන් මෙයාලා පොත් කියන තරමටම අවුල් වෙනවා. එහෙමයි. තවත් පොතක් ලියලා තවත් අවුල් කරත හැකි වුණා. එහෙමයි. ප්‍රත්‍යක්ෂ ඥානයකට ආපු කෙනෙක් දිනනවා නම් කමන්නේ නැහැ සවනද ප්‍රත්‍යක්ෂ ඥානයකට ආපු නැති අය නෙමෙයි කියන්නේ අන්න ඒකයි. එහෙම දිනනවා නම් ඕ සවනස. තව එක සවනස දැන් මම ගොඩක් ඒවා දකිනකොට දැන් දකින්නකොට වස්තුව මලක් කියනකො මල දැක්කොත් ස්වාමීන් මට දැන් පේනවනේ මගේ මේ වන්න රූපේ කියන්නේ පිටක්නේ. ඒතකොට පේන තැනක් නැහැ, හිතන තැනක් නැහැ. මොකුත්ම නැහැ කියලා ඒ ඒ දකින්නදී මේ වර්ණ සතහන දකින්නකොටම මම දකින්න මෙතන මොකුත්ම නැහැ. මම හිත බලනවා. බලනකොටම දැන් මේ පේන දේ සිතක්නේ. රූපේ කියන්නේ අනිත් ටිකක් ටිකක් නෙමෙයි කිසිම දෙයක් නෑ. ඔතන දැන් ප්‍රතිකාරයක් තියෙනවනේ. හැබැයි දැන් ඕක ඕක નિરાයාසයෙන්ම දැනෙන ස්වභාවයක් බවට ටිකෙන් ටිකපත් වෙනවා. එහෙමයි සල්ලා. ඔතනින් තව ඉස්සරහට ඕක දැන් ඕනම් පෙන්න පෙන්න තමයි මුලින් මුලින් කයමම යන්නේ. හැබැයි ඉබේම ඒක ඒක ගැන හිතන්නෙත් නෑ කියන්නේ. ඒක ගැන හිතන්නෙත් නෑ පේනවා. එහෙමයි. ඒ කියන්නේ අපි එහෙම දැන් දැන් ඔය මානසිකාරය ඔය ඔය දැන් හිතන කෙනෙක් කරන්නේ. දැන් ඔක හිතුවේ නැතත් පේන ස්වභාවයක් එනවා. එහෙමයි. දැන් එදා සාමාන්‍ය වෙනද අර අර අර කලින් හිටියා වගේ සාමාන්‍ය විදිහට ඉන්නවා. ආ. මානසිකාරයට යන්නෙත් නෑ. එතකොට බලනවා තමන් එකට කම්පණය වෙනවද කියලා විතරයි බලන්නේ. එහෙමයි. එතකොට තමන්ට තේරෙනවා තමන් කම්පණය වෙන්නේ නැහැ කියලා. එහෙමයි. ආ එතකොට තේරෙනවා දැන් මේක බල ධර්ම වෙලා ඉන්දිර ධර්ම. කලි දියුණු තැනක්. එකපාරට මෙතනට යන්න උත්සාහ කරන්න එපා. අරක බලනකොටම එතනට නිකම්ම යවෙනවා. ඒක බල බල ඉන්නකොට ඒක නිතරම බල බල බල බල බලන එක නවතිනවා. බැලෙනවා. ඒ කියන්නේ බලනවා නෙමෙයි බැලෙනවා. බැලෙනවා. දෙකක්නේ. බලනවා කියන එක එකක් බැලෙනවා කියන එක එකක්. ඒ කියන්නේ ස්වභාවයෙන්ම වෙලා. අර අනුසෝතේ තුල තමයි අපි පටිසෝතේ පුරුදු කරන්න තමයි බලන්නේ. බලන්නේ. නමුත් අර අර අත්‍තරම් පටිසෝතේ බහු කරන්න කරන්න සිද්ධ වෙන්නේ ඒ පුරුද්ද වෙනවා දැන් මේ මේ මේක බලන එක. හැබැයි ඒ පුරුද්දත් නැති කරන එක තමයි මෙලවත් මිදිලා එලවත් මිදෙනවා කියන්නේ. ආ දෙලොවම මිදිලා රහත් භාවයටපත් වෙන්නේ. එහෙමයි එහෙමයි. දැන් වැටුණාද? වැටුණා සන්නාස. හද්දෝ ලොකු ගැඹුරක් තේරුණා නේද? එහෙමයි. රහතන් වහන්සේ මෙලවත් මිදිලා එලවත් මිදිලා කිව්වේ මොකද්ද කියලා වැටුණාද? ඔව් ස්වාමීන් දෙලොවම නොකටි වාසය කරනවා කිව්වේ. ඒක ඒක. ලොකු ගැඹුරක්. එහෙමයි නමයි. ලොකු ගැඹුරක් තියෙන. ඒ කියන්නේ තවත් අධියරක් ඉස්සරහන් පෙවුණා නේ. එහෙමයි ස්වාමීන් <laughs> වහන්සේ. විවර වෙන්න විවර වෙන්න තව තව <laughs> මේ තමයි තව තව විවර වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැනෙන්න ගන්නවනේ ඉවර වෙන ඉවර වෙන දැනෙන ඥානතෝ පස්සතෝ ඒකත් එතනමයි තේරුම ඥානතෝ පස්සෝ දැනගත්ත දේ දැනගන්න දැනගන්න එක වෙනයි දැනගත් දැනගන්න එක වෙනයි පස්සතෝ කිය තමට එක ප්‍රත්‍යක්ෂ වෙන එකනේ ඥානතෝ පස්සතෝ ඔව් ආ ඒ කියන්නේ තම හිතන එක වෙනයි තමට වෙන එක වෙනයි වෙනයි ඥානතෝ පස්සතෝ ඉස්සලා කමං ඉස්සලා දැනගන්න ඥානතෝ දැනගන්න ඊට පස්සේ තමයි පස්සතෝ ඥානතෝ පස්සතෝ දැනගත්ත දේ තමයි තමන් බවටපත් වෙන්නේ. ඒ බවටපත් වෙනවා. එහෙමයි. ඔව්. ඒක ලොකු දියුණුවක් තියෙනවා. හා ඔබතුමේ ලොකු අවබෝධයක් ඇති වුණා ඒ දේශනය තුළ. ඒ වගේම තමයි ඔබතුමේ තවත් දෙයක් පැහැදිලි කරන්න ඕන වුණා. ඔබතුමේ නිතරම ලොකු දෙයක් තියෙනවා මේ පේන එක පේන්නේ නැතුව ඉන්නවා කියන එක. එහෙමයි. එහෙම දෙයක් නැහැ. ඒක සමතේ තුළ නෑ ඒක සමතේ වර්ධනය තුළ අනිත් එක මග නමක පැටලීම එතන තියෙන මග්ගහ මග්ග ඥාන දසන විසි මේක ඇවිල්ලා සවිතක්ක සවිචාර සමාධියක් මේක එහෙම වෙන්න විදිහක් නෑ එතකොට ඒක මග නමක පැටලෙන තැනක් තියෙනවා ඔන්න ඔය පාවෙන එක සිත සැඟවේ ගිය කල්ලි කෙසේ දකින්ද කියලා අහනවා බුදුන් වහන්සේ දැන් සමතේ තුළ සිත සැඟව යනවා කොහොමද දැන් දකින්නේ? එහෙමයි. මේ සත්‍ය දර්ශනයට කොහොම පත් වෙන්නේ? දිට්ඨියට කොහොමද එන්නේ? සම්මා දිට්ඨියක් තියෙනකොට වැටුණා. නමුත් ඔබතුමියගේ හිත සම්පා නොවන විදිහට ඔක ඔබතුමියට දෙන්න අපි වංශයට බොහොම පිං ඒක තමයි. ඒක තමයි. ඔබතුමියගේ සැඟවුණු තනක් ඒ පෙන්නේ. එහෙමයි. ඒක නිසා ඔබතුමියගේ අමතකයම තියෙනවා. දැන් ඔය ඔය මග්ගා මග්ග මග්ගනෝක පැටලුණු එක ඔබතුමියට දැන් තේරම ලීලා යනවා. දැන් ඔබතුමිය මාර්ගය අඳුර ගන්නවා. එහෙමයි දැන් ඔබතුමියට තේරුණා. ඒක තමයි මෙතන තීන මිද්දේ කියන එකත් ඔතනමයි තියෙන්නේ. ඒ කියන්නේ සම්මතය තුළ ඔය මත් වෙන ගතිය තුළ මිද්දේ තියෙනවා. එහෙමයි. කියන නිද්දේ තියෙනවා. ඇත්ත මේ සානහන්තනේ කොහොමද දැනගන්නේ දර්ශනේ අමතක වුණාම? ඒ පහලක් නැහැ. එහෙම දෙන්නේ. දැන් දැන් ඔබ මොකක්ද කියන්නේ? <laughs> ආ නෑ හරි හරි කියන්නේ ඇත්තටම ඔය කියන්නේ එතන එහෙම වුණාම කොහොමද දැනගන්නේ කියන එක නේ. පාළුවකට කොහොමද තේින්නේ නේ දර්ශනේ පේන්නේ නැහැ. <laughs> ඒක නිසා සමහර අයට ඇත්තටම ධර්මයේ හරියට ගලප ගන්න බැරි වෙලා මම කිව්වේ ලිපිනේ ගැටලුවක් තියෙනවා කියලා. ආයෙත් මාත් ලිපිනේ සුද්ධ කරන්න ඕනි කියලා කිව්වේ පටන් ගන්නකොට. එහෙමයි සර්. කොයිතරම් වටිනවද ඔබතුමීට මේ දේශනාව? ඒකනේ. වහන්සේ ඇත්තටම වහන්සේ පාර කිව්වා ඉතින් ගොඩාක් සරල වුණා ජීවිතේ. සමග්ග ඥාන දර්ශන විසුද්ධිය තියෙනවා. එතරම් පටිසංඛා ඥානයේ තියෙන පැටලෙන තැන. හරියට මේක මාර්ගයෙන් නිර්වුල තියාගන්න ඕන. එහෙමයි. ආ උපෝදහව ඥානේ ඇති වෙන මේ සිත් සත්‍ය දකිනකොට එතනින් මිදෙන බව දකින්න ඒ තමන්ගේ ඥානට ඒක හසු වෙනවා. මේක නිකන් දැනුමක් වෙන්නේ නැහැ. මේ අත වෙන දේම තමයි මේ පැහැදිලි කරන්නේ. උදේ ඇති වෙන තැන වය නැති වෙන තැන වය ඥානය කියලා වෙනවම පෙන්නනවා. මොකද ඒක ඇත්තටම තමන් නැතුණු බවම තමන්ට දැනෙනවා. එහෙමයි. එහෙමයි. ඒක වය ඥානෙ භාවිතපට්ඨා ඥානෙ කියන්නේ මේ අත්‍තරම් මුලින් ඒක එහෙම ඒ ස්වභාවයට Tamanට ඥානෙට හසු වෙනවා නිකන් නිකන් අර බාහිරත් ලෝකයක් නැහැ කෙනෙකුත් නැහැ ඒතර අර සමහර අයට උපදෙන්නේ නැහැ කිව්වම නයිජාතු ගබ්බසේම පුනරති කිව්වම බය වෙලා වගේ. උපදෙන්නේ නැති කිව්වම දරා ගන්න බෑ. ඒතර උපදින්නේ නැහැ. මේ අන්තිම භාවය. එහෙමයි නැහැ. අර මේ හිතේ ස්වභාවය තමයි ඊගාවෙක හොයන එක. අන්න හරි. ඒක තමයි ආත්මය. ආත්මයේ ගතිය තමයි ඊගාවට එකක් තියෙන්න ඕනේ. තියෙන්න ඕන තියෙන්න. දැන් මෙතන ධර්ම තුල එහෙම එකක් නැහැ. ඒක හරියට. මහා ගැඹුරු දැනක් උතන. ඒ කියන්නේ ආත්මීය ගතියක තව එකක් තියෙන්න ඕනේ. ඕනෝභාවික ඊගාව එක හොයනවානේ. දැන් මම මම කියන්නේ මමනේ දැන් හිතන්නේ මම ඉන්නවා නම් එයාට එයාට ඊට පස්සේ එකක් නැහැ කියන එක තේරෙන්නේ නැහැ. ආ හරි සර්. මම ඉල්ලට එක ගන්නද? සිතුවිල්ලට දරා ගන්නද? මොකද සිතුවිල්ලේ සිතුවිල්ල හැදිලා තියෙනම ඊගාව එක තියෙනවා කියන්නේ. ආ එහෙමයි සර්. ඒක තමයි මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයක් ගැන හොයන්නේ. එහෙමයි. එහෙම කතාවක් නැහැනේ. ඒක නිසා නේද? ඒක නිසා තමයි ආය උපදින්නේ. දිව්‍ය ලෝකයක් ගැන හිතන් හිටියට යන්නේ නිරේට. අපි ඒක කියන්න හේතු තියෙනවා. ඒක තණ්හාවෙන් මේ සංඥාවේ ඝනත්වය වැඩි වෙනවා. එහෙමයි. තණ්හා වැඩි වෙනවා. තණ්හා ක්‍රයෝ නිබ්බානෝ නම් තණ්හාව ෂය වෙන තැනයි සුගතිය තියෙන්නේ. තුන්සිත පහදෙනවා කියන්නේ රාග දේශමෝ තුනී වෙන්න ඕනේ. එහෙමයි. කවුරු හරි දිව්‍ය ලෝක යන හිත හිත හිතයි කියලා අතර මෙතන සිද්ධ වෙන්නේ නිරේට යන එක. එහෙමයි. අතිශයින් ගැඹුරු. එහෙම නැත්නම් අර අන්‍යාගමික වල වගේ මෝහණය කරන්න ඕනේ. එහෙම සංඥාවක ගැට ගහන්න ඕනේ. ඒ මෝහණය කරනවා කියන්නේ සංඥාවක ගැට ගහනවා. දිව්‍ය ලෝකයක් තියෙනවා. දැන් මහා බ්‍රහ්මයා ලෝකේ මවලා තියෙන්නේ. දැන් මහා බ්‍රහ්මයාට ඕන විදිහටයි වෙන්නේ. දැන් දැන් ඔබ මැරිලා යනවා ඒ මහා බ්‍රහ්මයා ගාවට යනවා. ඕක කියලා කියලා කියලා කියලා ගැට ගහන්න ඕනේ. එහෙමයි. එහෙම එහෙම වුණාම ඒ සංඥාවේ ගැට ගැහෙනවා. එහෙමයි. ඊට පස්සේ ආට හීනෙමුත් පේනවා. එයා ඊට පස්සේ දෘෂ්ටියේ ගැට ගැහිලා එතනම ඒ ඒ වැනි ස්වභාවයක සකස් වෙනවා. ඒක මහා ගැටගැහිල්ලක් මහා දෘෂ්ටියක්. Mm-hmm. මහා දෘෂ්ටිය දෘෂ්ටි කාන්තාරයක් කියලා බුදුන් වහන්සේ කියන්නේ ඒකයි. මේ ලෝකේ විශාල ප්‍රමාණයක් ඉන්න දෘෂ්ටි කාන්තාරය අතරමං. ඒකම මේ මේ සංඥා සකස් වෙනවා සංඥා සකස් වෙනවා කියන්නේ ලොකු හේතුව තියෙනවා. අපි සංඥා ගැන වෙනම දේශනා කරනවා සංඥාවනේ මේ අන්තිමටම මේ කතාවේ භාවනා ප්‍රහතබ්බගේ අන්තිමට මේ සංඥාවෙන් තමයි මේක කම්පන චංචල බව සංඥාවට දැන්න බව අන්තිමටම මේ මේ අර අර අර අපි කියනවානේ දැන් මේ ඥානෙට හසු වෙනවා. මේ ඥානෙට හසු වෙනවා මේ මේ ආත්මීය ස්වභාවය දිය වෙන තන හසු වෙනවා කම්පන චන්තන ස්වභාවය. ඒක බුදුන් වහන්සේ ආපු පාර තමයි පස්වක තවසංගෙන් අර රූප ධානවල භාවන ආනාපාන සතිය වඩලා අරූප ධානය පැත්තෙන් ආලනකාලාම උද්දකරාම පුත්‍ර ගමන ගිය ගමන ගිහිල්ලා ඒ භාවනාවෙන්නේ ගියේ ආන ආස්වාස ආනාපානනේ එතනින් නමුත් බුදුන් වහන්සේ අත්හැරලා ආ පටිසම්පාද වෙනෙහි කරනවා ඒ මෙනෙහි කරත් ඒ මෙනෙහි කරන්නේ පරයන්ක ඉඳගෙන. එතකොට බුදුන් වහන්සේ ඒක ඇතුලෙන් තමයි නාම රූප දකින්නේ. ඊපස්සේ තමයි බුදුන් වහන්සේ සති කියන්නේ මාස දෙකක් සත්සක් සති හතක් ඒ කියන්නේ බුදුන් වහන්සේ මේක හතර ඉරියව්වෙම දකින්න පුරුදු කරනවා ඊට පස්සේ. අර කියන්නේ මේ සුවන් සක්මනේ පටිච්ච සමුපාදේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරා කියලා. එහෙමයි. ඒ කියන්නේ මේක පරයන්කෙත් නාම රූප දකින්න පුළුවන්. සෝලාග්‍රේ කියන්නේ රූපේ කියලා දකිනවා. සබ්බකාය පටිසංවේදී අත්තිස්සාම පසතිස්සාම සික්කති. ඊට පස්සේ දකිනවා චිත්ත සංඛාරම් පටිසාම චිත්ත සංඛාරම් පටිසාමි අත්තිස්සාම සික්කති පසතිස්සාම සික්කති කියලා. ඒ කියන්නේ මේක බාහිර රූපේ අන්තයෙන් දකිනවා. අර අර අපි මේ පොත කියන බාහිර දකිනවානේ. එහෙම දෙයක් නැහැ සිත් එහෙම දෙයක් නැහැ කියලා දක්වන ඒකම තමයි සබ්බකාය පටිසංවේදී අත්තිස්සාම සික්කති පසතිස්සාම සික්කති කියන්නේ බාහිර අන්තේ පොත තියෙන අන්තේ. ආයිමත් දකින්න මේ ආස්වාස ප්‍රාස්වාස තොලාග්‍රේ කියලා දකින්නේ රූපයාන්තේ. ආයිමත් දකින්න නාමයාන්තේ. හිතෙත් එහෙම දෙයක් නැහැ කියන්නේ අන්තිම මේක ඒක අර උග්ඝා නිමිත්ත පටිභා නිමිත්ත කියන්නේ සිත ඇතුලේ පටිභා නිමිත්ත කියන්නේ මේ මේ මේ ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත සිත ඇතුලේ තියෙන ඊට පස්සේ චිත්ත සංඛාරම් පටිසං චිත්ත සංඛාරම් පටිසංවේදී අස්ස සිත සංසික්කති පස්ස සංසික්කති කියන්නේ. ඒක සිත ඇතුලෙත් එහෙම දෙයක් නැති බව දකින්න අවබෝධ වුණහන්සේ ඒක තමයි අපි කියන්නේ බාහිරත් පොතක් නැහැ සිතත් පොතක් නැහැ කියන්නේ. අපිව මේ මේ මේක මේ මේක සරල කරලා ගන්න මේ සතර ඉරියව්වට. මම බුදුන් වහන්සේ මේක පරයන්කේ බොහොම අමාරුවෙන් කරන්නේ මේක. බුදුන් වහන්සේ බුද්ධත්වයට ලබන්නේ බොහොම අමාරුවෙන් මේක ඒ කියන්නේ ගැඹුරුම තැන. සංඥාව දැකලාමයි ගන්න. ඒ කියන්නේ ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ බුදුන් වහන්සේ එතනත් නාම රූප පරිච්ඡේදය කළ පච්චේ පරිග්‍රහ ඥානට එනවා. එතන අවිප්‍රමෝදයන් චිත්තං අතසිස්සාම සික්කති පස්සේ සමෝදයන් චිත්තං අතසිස්සාම සික්කති පස්සේ ඊට පස්සේ බුදුන් වහන්සේ ඔය ඒතං සාන්තං ඒතං ප්‍රණීතං කියන්නේ ওই ටික තමයි. ඒ අවිප්‍රමෝදයන් සමෝදයන් කියන තැන. ඊට පස්සේ තමයි එතන ඒ තුයත් එක්කම තමයි බුදුන් වහන්සේ විමෝචයන් චිත්තං කියන තැනට එනවා. ඒ විමෝචයන් චිත්තං කියන තැන තමයි නාමයෙන් මිදලා රූපයෙන් මිදලා ආර්ය භූමියට එන තැන. ඒක තමයි විමෝචන චිත්තං අසසිතාම් වික්කති පස්සසිතාම් වික්කති කියන්නේ එතනින් පස්සේ තමයි බුදුන් වහන්සේ අනිච්ඡානුපස්සී අසසිතාම් වික්කති පස්සසිතාම් වික්කති විරාගානුපස්සී අසසිතාම් වික්කති පස්සසිතාම් වික්කති නිරෝධානුපස්සී අසසිතාම් වික්කති පස්සසිතාම් වික්කති පටිනිස්සග්ගානුපස්සී අසසිතාම් වික්කති පස්සසිතාම් වික්කති කියලා බුදුන් වහන්සේ නිර්වාණය කරාම යනවා අරහත්ත්වේ කරාම යනවා තුලාන්තයෙන් ඒ සංඥාව සුකුම වෙන හැටි දැකලා මිදි මිදි එතන හොඳින් බුදුන් වහන්සේ දකින්න අර ආස්වාක්ඛ්‍යා ඥානෙ. කෙලස් ඒ කියන්නේ ආත්මීය ස්වභාවයේ තියෙනකම් ඒ කම්පන ස්වභාව තියෙනවා. බුදුන් වහන්සේ ඒක ඒක මිදෙනකම් බුදුන් වහන්සේ ඒක දකින්න තියෙනෝනේ. ඒක බුදුන් වහන්සේ චතුප්පහත ඥානෙ මේ පරයන්කෙම දකිනවා. බේනවාසානුස්සය ඥානෙ පරයන්කෙම දකිනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ ඊට පස්සේ තමයි ඇත්තටම මේ සියල්ලෙන් මිදලා අරහතේටපත් වුණ බව බුදුන් වහන්සේගේ ඥානෙට හසු වෙනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ ඇත්තටම පරයන්කෙන් නැගිටලා ඒක ඒක සතර ඉරියව්වෙම දකිනවා. බුදුන් වහන්සේ සතර ඉරියව්වෙම දකිනවා ඊට පස්සේ මේක හැම හැම සිතකම දකිනවා ඊට පස්සේ. හැම සිතකම නිවන දකිනවා. සෑම සිතකම මිදෙන තැන ඒ සංඥා වේදේති නිරෝධ සමාපත්තිය සම්ම සංඥා අபிසංකරණ නිරෝධ සමාපත්තිය දකිනවා. ඒක ඥාණයට හසු වෙනවා. හැම ඒ හැම සිතකම ඒක දකින්න එක මිදෙන එකෙන් තමයි අරහත් සමාධිය උපදින්නේ. එහෙමයි. එතනයි අරහත් සමාධිය උපදින්නේ. මුලින් විහරණේ තියෙන්නේ. පස්සේ සමාපත්තිය බවට පත් වෙනවා. මේ අතිශයින් ගාම්භීර අතිශයින් ගැඹුරු මහා ප්‍රඥාවකට ඒකයි අසු වෙන ඇත්තටම ඒක ප්‍රත්‍යක්ෂතාවයකින්ම කෙනෙක් දැකිය යුතු දෙයක්. <laughs> පුදුමාකාරයි. කෙනෙක් සමහර වෙලාවට අපි කියන ඒවා අපේ මේ සමහරලාට හැසිරීම අපි මේ hina වෙන විදිහට ඒ සමහරට සැක කරනවා මෙයාට එහෙම වෙන්න පුළුවන්ද කියලා. උජ්ජල භාවයෙන් දක්වා ලෞකික භූමියේ එක්කම කතා කරනවා. එයාට අපිට තේරෙනවා එයා කතා කරනකොට එයා තාම හිතන්නේ කොයිතරම් දුකක ඒකයි අපි සමහරලාට කියන්නේ අවුරුදු 100ක් ගියත් සමහරට කෙනෙකුට මේ ඉන්න තැනට එන්න අපහසු වෙයි කියලා. එහෙමයි එහෙමයි එහෙමයි එහෙමයි. ඒක ඒක ඒක පිළිගන්න ස්වාමීන් වහන්සේ 100ට 100ක්ම මොකද එහෙම ඒ අවස්ථාවට අපි කියන්නේ අපේ මුකුත් පළ හොයන්න යන්න එපා. අපි පැහැදිලි කරන ධර්මයක් තියෙනවා. ඒ ධර්මය දැක්කොත් සෝ ධම්මං පස්සති, සෝ මං පස්සති කියලා අපි කියන්නේ. බුදුනාගේ කියෝ විදියමයි. ධර්මයේ දකින්න කියලා අපි කියන්නේ. අපි පැහැදිලි කරනවා ධර්මයේම ඒ ධර්මයේම දකින්න. එතකොට ඔබට දකි කවුද මේ කෙනෙක් හමු වෙන්නේ නැහැ. ඒකයි අපි රූපයක් දාලා නැහැ, නාමයක් දාලා නැහැ. අපි ඇත්තම දේ දාලා තියෙනවා. බුද්ධෝත්පාද. එහෙමයි. එහෙමයි. <laughs> සැබෑව පුත්‍රයන් වහන්සේ හඳුනා ගන්න කියලා. සැබෑ මාරියන් වහන්සේ නමක් කියන එක අපිට ප්‍රත්‍යක්ෂ වුණා සරණන්සේ ආනන්දේ. බොරුවට නිකන් කටමැද දොඩවනවා නෙමෙයි, කයිවාරුකමට කියනවා නෙමෙයි, මාන්නෙට කියනවා නෙමෙයි. මේ සත්‍යය කර යුතුයි. මේ ශරීර පුරුදු කොයි මොහොතේ හෝ පොළොවට පස්සරයයි. නමුත් මේ සත්‍ය මේ හෙට උපදින දරුවෙකුට මේ මේ අඳුනාවේ මේ දුක් දුක් අන්දරාවෙන් මිදෙන්න සැනසීමටපත් වෙන්න මේ යුද්ධෝත්පාද නාලිකාව හේතු වේවි. සාදු සාදු. ඒකමයි නේද? <laughs> ඔබතුමිය ඒකට <laughs> සාක්ෂි දරාවේ. එහෙමයි. අනිවාර්යෙන්ම මම සාක්ෂි දරනවා. ප්‍රත්‍යක්ෂතාවයට යමෙක් පත් වෙනවා නම් ඒ තමයි සාක්ෂිය. වෙන දෙයක්. එහෙම. එහෙම. <laughs> සතුටුයි ඇත්තටම. ඔබතුමියට මේ මාතේ විවර වෙනවා. ඔබතුමීගේ අතේ <laughs> තමයි ගමන තියෙන්නේ. ඔබතුමී බලන්න ආත්ම සංඥා කොතනද තියෙන්නේ කියලා. ඒක ගිලිහෙන තැන්වල ධර්මයේ හොඳින් වැඩෙනවා. සබ්බ සූත්‍රයේ පෙන්වන ලිඳ කියන කතාව. ලිඳක් කියනකොට එතන සිදුරක් තිබුණොත් නැවතත් ඒ වතුර ලිඳට යනවා කියනවා. එහෙමයි. සබ්බස සූත්‍රය දන්න ඇති සමහරට. මට ඒකම දන්නේ නැහැ. දර්ශනෙන් ප්‍රහාණය වෙන කෙලෙස්. සබ්බ ආශ්‍රවශ සියලු ආශ්‍රකයේ ශ්‍රේවන සූත්‍රය. විනෝදනා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, සංවරා පහතබ්බා, භාවනා පහතබ්බා. හත් ආකාරයකට මේ කෙලෙස් ශ්‍රේවන ආකාරයට කටයුතු කරන්න කියලා බුදුන් වහන්සේ මේ මග යන අයට දේශනා කරනවා. ඒකයි කියන්නේ අගෝචර ස්ථාන වලට යන්න එපා කියලා ඒ දේශනේ තියෙනවා. ඒක තියෙනවා පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවම් පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවම් පටිසංකා යෝනිසෝ ගිලාන පච්චයම් පටිසේවම් ඒ කියන්නේ මේ හැම ඉරියව්වකදීම මේ චන්ද රාගයට මේ සිත යනවද බලන්න කියනවා සිතක් නැති බව නමුත් ඒ හැම මොහොතෙම ඒ ඥානෙට හසු වෙන්න ඕනේ එහෙමයි ආත්මීය ස්වභාවය ගිලිහෙනවා ආසවක්ඛ්‍යාන ඥානෙ චතුප්පාත ඥානෙ කුබ්බේනවාස අනුස්සය ඥානෙ මේ ත්‍රිවිද්‍යා හරහා යන ගමන එහෙමයි. Tamanටම සකස් වෙලා Taman විසීම පාරුව සාදගෙන Tamanම බොහොම අමාරුවේ මේ පාරුවෙන් එකට වෙලා ඒ පාරුවක් කරේ තියාගෙන යන්නේ නැතුව ඒකත් අත්හැරලා <laughs> හැබැයි මේ මේ සත්‍ය අවබෝධ වෙලා මේ මග යන අය කවුරුවත් එහෙම මේ මුකුත් කරදර වෙලා මුකුත් නෙමෙයිනේ ඒ සාන්ත සුවයෙන්ම කටයුතු කරනවා. එහෙමයි සන්න. නිලුම් කොලේ දියමිද නොගැටි නොඇලී තියෙනාසේ රහතන් වහන්සේ ඒ සමාජය සමග නොගැටී නොඇලී කටයුතු කරනවා වාසය කරනවා ඒකයි ඔබට ඔබතුමීටත් අත්තර මහ සුවයකින් පුළුවන් කටයුතු කරන්න පුංචි පුංචි දේවල් ටික දැන් හදාගනි අපි ඉතින් එහෙමයි එහෙමයි ඒකට <laughs> මහා දේවක් ඇති නිර්වෘල් නිර්මල ගමනක් යන්න පුළුවන්. එහෙමයි. මෙවැනි උපදේශ <laughs> දීලා තියෙනවා නම් මේ ඇත්තම අපි උදානිකාට මේවා දාන්න හේතුවත් අතර කවුරු හරි අපිව ඇවිස්සුවොත් තමයි අපේ අභ්‍යන්තරයෙන් ඒවත් එළියට එන්නේ. ඉතින් ඒකට ඔබත් මේකත් ඒ ඒ කුසලයේ පින තියෙනවානේ. ඉතින් ඒවා හේතු ඒ මාර්ගයේ විවර වෙනවා හැමදේම හේතු වෙනවා. ඒක අපිට <laughs> පැහැදිලි කරන්න ගියොත් තවත් කාලයක් යනවා. <laughs> දැන් ගොඩක් කාලයක් අපි එහෙම හොඳයි එහෙනම් ඔබ වහන්සේට ඉතින් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් සියලුම මේ සසර දුක මේ අනුභවයෙන්ම අවසන් වෙලා තියෙන්නේ. තවදුරටත් ඒ සඳහා මත කරපු මේ ධර්ම දේශනාවේ කාන්තිම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමීටත් මේ සත්‍ය ධර්මය අවබෝධ වෙන්න, සියලු දුකෙන් මිදෙන්න, ඒකාන්ත සුවයටපත් වෙන්න, සියලු දේ හේතු වාසනා වෙන්නවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ සබ්බූපතිපට්ඨිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ විපාකෝ පෙරවන් සරණයි. සාදු සාදු පෙරවන් සරණයි පෙරවන් සරණයි.